අවසරයි මෑණියෝනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ධර්ම සාකච්ඡාවටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි රජී මහත්තයෙන් කරුණා ඉල්ලා හිටමු. අවසරයි අපි ස්වාමීනි පිරුවන් සන්නයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාව. නාසයගේ බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් තෙවරක් මෙනෙහි කිරීමේදීම හුස්ම රැල්ල සංසිඳී යනවා. ඒත් හුස්ම තිබෙන බව වැටහෙනවා. හිසේ ඉහළට ඇදී යන ස්වභාවයක් වැටහෙනවා. මේ අවස්ථාවවලදී සිතවිලි ඇති වෙනවා. එම සිතවිලි රාග, ద్వේෂ, මෝහ වශයෙන්ද වැටහෙනවා. භාවනා කරන සමහර අවස්ථාවලදී එම සිතුවිලි එක දිගට පැමිණියද එම සිතුවිලි හඳුනා ගනිමින් නොකඩවා හුස්ම රැල්ල දෙසද බැලීමේ හැකියාව තිබෙනවා. මෙසේ භාවනා කරමින් සිටන විට සමහර අවස්ථාවලදී හිස පහතට නැඹුරන ලෙසක්ද වැටහෙනවා. හිස පහතට නැඹුරු වී විනාඩියකට පමණ කාලයකට පසුව හිස පහතට නැඹුරු ඇති බව වැටහෙනවා. ඒ විනාඩියක පමණ කාලය තුල කිසිවක් මතක නැහැ. මෙසේ භාවනා කිරීමේදී පරයන්ක භාවනාව කරමින් පෑ දෙකක පමණ කාලයක් සිටීමේ හැකියාව තිබෙනවා. සමහර විට පෑ තුනක් සිටීමේ හැකියාව තිබෙනවා. ගෞණීය ස්වාමින් වහන්සේ පෑයක සක්මනින් පසුව පරයන්ක භාවනාවේදී පෑ දෙකක් හෝ පෑ තුනක් කාලයක් හෝ සිටීමේ හැකියාව හා ඕනෑ ඕනෑතකම තිබේ නම් ඊට වැඩි කාලයක් හෝ පරයන්ක භාවනාව තුළ සිටියාට කමක් නැද්ද? පරයන්ක භාවනාව තුළදී සිතවිලි ඇති වෙන බව විශේෂ විශ්වාසයකින් යුතුව මට වැටහි ඇති නිසා මම විතර්ක චරිතයක්ද කියා මටම ප්‍රශ්නයක් පැන නැගී තිබුණි. ඒ නිවැරදිදයි මට මම නොදනිමි. ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී කළ ධර්මදේශනාවේදී විතර්ක චරිතය ඇති කෙනාටද කාමච්ඡන්දේ වැඩි නැති වෙන කෙනාටද අසුබ නිමිත්ත වඩන එක සුදුසු බව දේශනා කළා. කළා මතකයි. එක මෙම අසුබ නිමිත්ත යනු අසුබ භාවනාවද දෙක ඒ වඩන්නේ කෙස්ලම් නියදත් සම්යන ලෙස තිබෙන අසුබ භාවනාව ලෙසද තුන පළමුව සක්මන් භාවනාව දෙවනුව පරයන්ක භාවනාව වරණ ඇති ආනාපාන සති ලෙස භාවනාව වැඩිීමේදී අසුබ භාවනාව වැඩි යුත්තේ සිතුවිලි පැමිණෙන අවස්ථාවේදීද මා කිරිය අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා ගෞණීය ස්වාමීන් වහන්සේ මෙම භවයේදීම සසර දුකින් මිදෙත්වා අවසාන කොටසේ මූලික උපකල්පනයක ඉඳලා ගිහිලා තියෙන මේක විතක්ක චරිතයක්ය. විතක්ක චරිතයක් තියෙනවා ඒක කාමච්ඡන්දයත් එක්ක සමාන්තර වේ. එතකොට අසුභ භාවනාවට අසුභ නිමිත්ත වැඩි යුතුයි කියලා. එළමුත් ඒකේදී ਸਰවචනාසේ දේශනා කරපු දේශනා පාඩයක් ඉදිරිපත් කරගත්තොත් ඒ අනවශ්‍ය කල්පනාක් නොගින් ඉන්න පුළුවන්. ආනාපානිය තරම් හිතේ පහළ වෙන ඒ පාපක අකුසල ධර්ම විතර්ක පහ කරන්න පුළුවන් වෙන කිසිම භාවනාවක් නැහැ. මේ සාහනපණ කෙරෙනවා නම් ඊට අමතරව වෙනම අසුබයක් වඩන්න ඕන කමක් නැහැ. ආනවණි කරගන්න බැරි තරමට සුබ නිමිත්ත වැඩෙනවා නම් රාගේ වැඩෙනවා නම් තමයි විතක්ක වැඩෙනවා නම් තමයි අපි ආනපනත් කරන්න බැරි නම් තමයි අසුබ නිමිත්තක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ විදිහට යනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපිට තෝරාගෙන ඉදිරියට අරගෙන යන ආනාපානයටම තවත් ගෞරව කරලා තවත් අනුග්‍රහ කරලා දිගට කරගෙන යන්න පුළුවන්. දිගට භාවනා කරන එක ගැන ලොකු ස්වාමීන් වහන්සේ පොත ලියන වෙලාවේ මතක් කරා. ගෙවල් දොරවල් වල ඉන්නකොට එක දිගට ගොඩක් භාවනා කිරීම කරන්න එපා. දවසකට පැයක් කරනවා නම් ඒක පැය දෙක කරන්න එපා එකවර. පැය විනාඩි 5, පැය විනාඩි 10 පැය විනාඩි 15කික ටික ටික ටික ටික දිනු කරන්න කියලා. නමුත් මේ වගේ පූර්ණ කාලීනව ඉන්න වෙලාවේක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. Tamanට වැටහෙනවා නම් හිත ඉස්සරහට යන්න හදනවා, ධෛර්යය තියෙනවා, සතිය තියෙනවායි කියලා දුරදිග ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට සංවිධායකයන්ට කියලා තියෙන්න ඕනේ. මම මේ වගේ භාවනා කළොත් මම මේක දිගට ඉන්නවා ඒ නිසා ඒ අතරමැද සක්මන් වාරේ මම සක්මන්ට නොයන් ඉඩ තියෙනවා ඒක මේ කාලසටහන විරෝධී පෑමක් නෙවෙයි මට මේකට අවසර දෙන්න කියලා එතකොට අනික් බාහිර ආගින් එන දින කරදර අඩුයි. එන්නේ වගේ ආචාර ධර්ම ටිකක් තියාගන්න තවත් මුලට ගියොත් ප්‍රකාශයේ ඒකේ කියලා තියෙනවා ආනාපාන සතිය තුනී වෙලා හිතත් කයත් වැක්කිරන ඉරියව්වට ගිහිල්ලා ඒක පාරට නැවතත් තමන් ඉන්නේ හිටියේ කොහෙද කියලා දන්නේ නැතුව හිත නැවත ඉරියව්වට හෝ අරමුණට එනවයි කියලා ඉතින් මේ භාවනා කරගෙන යන වෙලාවේදී ඊගාව ඉදිරි පියවර ඊගා ප්‍රණීත භාවය තමයි මෙන්න මේ නන්නත්තර වුණා වගේ තියෙන හිත නැවත අරමුණට එන පාර අහම්බයක් වගේ පෙනුනට එහෙම නැත්නම් අකරතැබ්බයක් වගේ පෙනුනට හදිසි කාරණාවක් වගේ පෙනුනට අන්නේ ඒක තවදුරටත් විශේෂණය කරොත් එහෙම නැත්නම් මෙහෙම කියමුකෝ හිත පිට යන හැම වෙලාවෙම පිටගේ හිත ආය අරමුණට එනවනේ. ඒ නිසා හිත පිට යෑම පිළිබඳව චෝදනා කිරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ගිය හැම වෙලාවකම ආපහු ඇවිල්ලා තියෙනවා. අනේ ආපහු ඇවිල්ලා එන එක පිළිබඳව හොයන්න පටන් අරගත්තොත් අපේ ජීවිතය අපි කවදාකවත් දැක්කේ නැති විස්තරයක් අමතර දෙයක් අලුත් ජනෙල් කවුරුවක් වුත් වීමක් වෙනවා. ඒ නිසා හිත පිට යන එක පළච්චාවයි. ඒක ගැන කනගාටු වෙන්න ගියාට අපිට කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් පිට ගියේ හිත ආපහු එන්නේ මම හිතලා ගන්නවද? එතන හිත විහිං බයලජ්ජාවෙන් ආපහු එනවද? ඒ එන ගමන මට බලාගෙන ඉන්න පුළුවන්ද? මම ඒක දිහා බලන්නේ පශ්චාත්තාපයෙන්ද? එහෙනම් මම ඒක දිහා බලන්නේ මධ්‍යස්ථ මතයකින්ද? එහෙනම් මම ඒක දිහා බලන්නේ ආඩම්බර හිතකින්ද කියන එක හොයන්න ගත්තොත් ඒ යෝගාවචරයට පුදුමාකාර පිම්මක් ඉදිරියට පයින්න පුළුවන්. හිත පිට යන එක පළච්චාවයි. ඒ ගැන කනගාටු වෙන එක නෙවෙයි මම මේ කතා කරන්නේ පිට ගියේ හිත කොහොමද නැවත අරමුණට ගන්න. මේ ප්‍රශ්නේ කතා කරපු ලියපු එක්කනටම සභාවට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඒත් සාදර වෙනවා. එහෙම නැත්නම් එයා හිතේ තියාගන්න ඕනේ මේ ආපහු එන හැම වෙලාවෙදීම මට සුවිශේෂී කමටහනක් තියෙනවා සුවිශේෂී හිත ප්‍රණීත වෙන්න අවස්ථාවක් තියෙනවා මම මේ ආපහු එන ගැන සම්පූර්ණ අවධියකින් ගත කරනවා කියන එක තමයි කමටහන සුද්ධ වෙන්න ඕනේ එතෙන් තමයි මට හැබැයි ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මන් දන්නවා ආයි හිත ආනාපානෙට එනවා කියලා. ඒක නිසා ඒක එන එන එකට මට සතුටුයි. මම ඒක අගය කරනවා. හිත පිට ගියයි කියලායි මේ වචනේ පාවිච්චි කරන්නේ පිට ගිය බව දන්නවනම්. එහෙමයි ගෞරවනීය සම්මානස. ඒක ඇත්තට හිත පිට යamak නෙවෙයි සතිය තීව්‍ර වෙච්ච අවස්ථාවක්. තමන් යන පාරේ යන බව යද්දිත් පිට ගියා පිට යන්න නෙවෙයි පාරට බැස්සේ. නමුත් පිට ගිය බව දන්නවනම් මේක පිට යෑමක් නෙවෙයි. ඒ නිසා මේක හිත පිට යෑමක් කිව්නොත් ඒ විදිහට වර්ග කළොත් ඒ විදිහට බැලුවොත් පශ්චාත්තාවයක් එනවා. නමුත් Taman දන්නවනම් මේකේ යන්න තියෙන නමුත් ඒක යන්නේ නැහැ. දැන් මොකක් හරි හේතුවක් නිසා ඒක පාරෙන් පිට ගිහිල්ලා දැන් පාරෙන් පිට මෙච්චර හැතැම්ම ගානක් ගිහිල්ලා තියෙනවා. මෙච්චර විනාඩි ගානක් ගිහිල්ලා තියෙනවා. මම දන්නවා මේ වෙලාවේ පෙට්‍රල් පිච්චෙන්නේ අපරාධේ. මට කරන්න තියෙන්නේ අපව හැරලා එන එකයි කියලා දන්නවනම් ඒ දැනුම අපි කවදාකවත් පොතකින් ගත් එකක් නෙවෙයි. කවදාකවත් අපිට ගුරුරෙකු ගන්න එකක් නෙවෙයි. කවදාකවත් අපිට දෙමාපියෝ කීප එකක් නෙවෙයි. භාවනා කරලා කරලා කරලා ඇති වෙච්ච බයලජ්ජාවක්. ඉතින් ඒකට පිටේ යෑම කියලා වර්ගීකරණය කරන්න ගියොත් නම් කරන්න ගියොත් ඒකට අව탁සේරුවක් වෙනවා. මේකට කියන්නේ සතිය විවිධාංගීකරණය වෙන හැටි. අරමුණේ යනකොට අරමුණේ යන බව දන්නවා. අරමුණෙන් වෙන තැනකට ගියාම ඒ යන බව දන්නවා. ඉතින් එමනම් අපි අවදාහ අවබෝධය යන ගමනක් තියෙන. දන්න දන්න දන්න යමනක් තියෙන. ඉතින් එතකොට මේ ප්‍රශ්න උත්තර දෙන එක නාට්‍ය වගේ සභාවෙන් අහන්න කැමති මං අරමුණේ Taman යනකොට ආස්වාස් ප්‍රසවාසයේ කියමු. යනකොට තියෙන සතියත් ආස්වාස් ප්‍රසවාසයෙන් පිට ගිහිල්ලා අපි නුවේ හිතවිල්ලක් දිගේ යනවා. සද්දයක් දිගේ යනවා. වේදනාවක් දිගේ යනකොට මේ මම ඉන්නේ ආනපන නෙවෙයි හිතවිල්ලකේ කියලා දන්න එකයි. දැන් ආනපන ඉන්නකොට ආනපන දන්න එකයි හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ල කියන දන්නවයි එකයි කියන සති මාත්‍රා දෙකෙන් වඩා හොඳ වඩා කාර්යක්ෂම සතිය මොකද්ද කියලා මට දැනගන්න කැමතියි. ආනාපානෙ ඉන්නකොට දැනගන්න සතියද වඩා හොඳ එහෙම නැත්නම් ආනාපානෙන් පිට ගිහිල්ලා හිතවිල්ලක ඉන්නවා කියලා දැනගන්න සතියද මොකද කියන්නේ ඒක තමයි අපි ඒකට යන්න තමයි අපි ආනාපානේ ආන සති ආනාපානේ අර පුරුදු කරලා පුරුදු කරලා පිට යන්න අරිනවා. අපි යන්න අරිනව නෙවෙයි ඔය කඩප්පුලිකමට උයනවා. ගියාට පස්සේ ගණන් නොගෙන සිටීම. ඒක පිළිබඳ පශ්චාත්තාප නොවීම. ඒ කියන්නේ හිත දුක් කරදර නොගැනීමට නම් පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව දැන් දැනගන්න ඕනේ අඩු ගානේ පිට ගියා. ඒකට ඇත්තට පිට ගියා කියන වචනේත් වැරදි. පාරෙන් පිට පැන්නා මම ඒ බව දන්නවා. දන්නවනම් ගොඩ. ඒ කියන්නේ මොනවක් කතා කරන දෙයක් නෑ. එතකොට මේ යෝගාවචරගේ අසුවිරු ඥාන කියන්නේ යෝනිසමංචකාර කියලා කියන්නේ ආනාපාන ඉන්නකොට ආනාපාන ඉන්න බව දන්නවට වැඩිය වටිනකමක් තියෙනවා පිට ගිය බව දන්න එක. උදාහරණයක් වශයෙන් කියනොනම් කිසිම වාහනයක් මිනිස්සෙක් නැති පාරක වාහනයක් කෙලවන කොටයි මිනිස්යන්ගේ පිරිච්ච වාහන වලින් පිරිච්ච පාරක වාහනයක් කෙලවන කොටයි වඩා දක්ෂකම තියෙන්න ඕන කොහේද? අනිත් තැන්වල වාහන එල්ලනවා කියන එක රේසර් කරත්ත පදින එක පොඩි කාටවත් පුළුවන්. මේ සෙනඟ ඔක්කොම තියදී එහෙට මෙහෙට යද්දී හප්ප ගන්න නැතුව යන්න ඕන හැබැයි දෙනක ඉන්නවා වාහන දින කියලා අතමත හප්ප ගත්තොත් වැඩේ ලකුණු කැපෙනවා. ඒ තියදී හප්ප ගන්න නැතුව යනවයි කියලා කියන්නේ පශ්චාත්තාප නොවි යනවා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා ගියාට හිත කෙලෙසෙන්නේ අය ආපහු එනවා. මේ දන්න දැනුම නිසා මෙයා දැන් පිට ගිහිල්ලා ඉනවා පිට ගිහිල්ලා බව දන්නවා. එතකොට හිතට වසන්න බෑ එතන. ඉතින් ඉබේම ආපහු එනවා. අන්නේ ආපහු එන ගමන තමයි අපි මේ තෙක් කල් දාභාවනා ජීවිතය හම්බ කරපු ලොක්කම හම්බ කෙටිල්ල. ඒක තමන්ම හම්බ කරපු දෙයක් නේ. පොතකින් පතකින් ගුරුවරයෙක්ගෙන් නෙවෙයි. මේක අගේ කරන්න දන්නේ නැතිකම නිසායි අපි මේ විඳවන්නේ. හිත පිට යන හැම වෙලාවෙම ආපහු එනවනේ. නැත්තම් කොහොමද අපි මේ බැලන්ස් කරන්නේ? අපි චරිචුරු ගන්නවා පිට යන එක ගැන. කවදාකවත් වගතුවක් වෙන්න අහගෙන ඉන්න මිනිහට මුස්පේන්තුව කතා කරන මිනිහටත් මුස්පේන්තුව. කාට හරි සපෙලා කියන්න පුළුවන් හිත පිට ගියා. හැබැයි මම දැක දැක දන දන ආයෙත් ඒක අරමුණට ආවා. එහෙමනම් ඊට පස්සේ හිත පිට එනගෙන පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. ආපහු වෙන එක ගැන වැඩියෙන් වර්තා කරන්න කටයුතු කරනකොට මේකට පිට යනවා කියලා කියන්නත් බෑ. ඒක තමයි භාවනාවේ තියෙන මේ මේ විපස්සනා භාවනාවේ තියෙන සෙල්ලක්කාරකම. මේකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. හිත පිට යන එක අපිට පාලනයක් නැහැ. කොහොමඩක්වත් නැහැ. රහත්ුණත් නැහැ. රහතන් වහන්සේට තියෙන අයිතිවාසිකම තමයි පිට ගියාට ආපහු ගන්න හැටි දන්නවා පශ්චාත්තාප නොවේ නඩු කියන්න යන්නේ චෝදනා කරන්න යන්නේ මුවින් බනින්න යන්නේ මුවින් නොබෙන හරි පිට ගියා මම දන්නවා ආපහු ගත්තා ඉතින් එහෙම කෙනා හිත කෙලෙසින්නේ නැහැ ඒ පටන් ගන්නකොට සතිය ඉවරනකොට සතියනේ අතරමඟ මොකකින්වත් කෙලෙසෙන නිසා කෙලෙසයෙන් කෙලෙස නොගෙන නැත්තම් කක්ක අත ගෑවට අතේ ගහ ගන්න නැතුව වැඩේ කරන්න නම් ඉවර වුණාට පස්සේ හිත ගියාට පස්සේ ආපහු එන එක සමාදන් වෙන්න. එන එක ගැන සාදු කියලා හොඳයි. උඹ ගියා වගේ උඹ එනවනේ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ අපේ නැහැදිච්චකම කියන්නේ අර ගෙදර එන ආපහු එන එකට කඩාපයි. තෝ අලත්තු ගියරස්ති අද ගෙන්න බගට කරනවා කකුල් දෙක තොගේ කියලා. ඉතින් අරු වෙන කෙනෙක්ගේ ගෙන ගෑණිකගේ දෙට එනවා ඌ ඊට පස්සේ. ඒ මෙච්චර අමාරු මේ මේ මණිකේ මම ආයේ ගෙදර එනවා කියලා එනකොට මණිකේ ඔරොප්පු. ඒක අල්ලපු ගෙදර ගෑණි ගාවට යනවා. තියාහඬ වෙන මොනව කරන්නේ? ඕකෙන් තමයි ඔයගොල්ලෝ දරුවෝ නරක කරන්නේ. ඌ ආපහු එන එක උගී ගතියනේ. මේකට සාරිපුත්‍ර සාංශික සඳහන් කරලා තියෙන්නේ පමාදේන කම්පතිති සති බලං. පමාවට වැටුණා කම්ප වෙන්න එපා. කම්පා නොවි කල යුත්තේ කරපන්. ඒක තමයි සති බලය කියන්නේ. ඒක තමයි සතිය පන්නරය කියන්නේ. ඒක සතිය බලක වෙනවා කියන්නේ ඒක. ඊට පස්සේ මේ හිත පිට ගියා කියලා චෝදනා කරන දෙයක් නැහැ. එයා දන්නවා පිට යන හැම වෙලාවෙම අපි තට බැවුවත් නැතත් එනවනේ. අපි මෙතෙකල් මේකට අනවශ්‍ය පශ්චාත්තාවයක් හදාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවා මට භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා මට භාවනා කරන්න බෑ රූප පේනවා මට භාවනා කරන්න බෑ নানা ආකාර දේවල්. හැබැයි මම මේ සිද්ධ ඉවර වෙන්න ඉස්සලා කියනවා මේක ආධුනිකයට කරන්න බෑ. ආධුනික සතිය පිහිටවගෙන දන්නේ නැති කෙනාට කරන්න බෑ. නමුත් සතිය පිහිටපු කෙනාට ඊගාව පාඩම පන්ති තමයි සතියට කියන්නේ උඹට ඕනේ ප්‍රත්‍යාදෝක ඵලයක්. දැන් අපේ අම්මා ඉන්නකොට කියන්නේ කොල්ලෙක් කොන තුතුඩි ගියත් නාවලා ගෙට ගත්තාම ඉවරයිනේ. කෙල්ලෙක් ගියොත් තමයි ඔන්න පොඩ්ඩක් කොස්ස හිටින්නේ. ඒකිට අම්මා දෙන්නේ නැහැ එහෙම යන්න. කොල්ලන්ට කියලා තියෙන්නේ ගිහිල්ලා ආවට පස්සේ ඔය හොදලා ගෙට ගන්න එකයි තියෙන්නේ. ඕගොල්ලෝ වරත්වි ගන්නවා. අම්මා කියන්නේ කොල්ලෝ කියන්නේ ගහින් ගාට හුජ්ජ කර කර යන බල්ලෝ වගේ කියන. මොන කරන්නේ ඉතින් බල්ලට කියලා තෑ මේ චී හරි කතා යෝතන ජූ කරන්න එපයි කියලා ඌ ඒක උස්සලාම පෙන්නලා චූ කරලා එනවා. ඒ තමයි කොල්ලන්ගේ ඇටි. සතියත් අන්නේ වගේ කොල්ලුකමට පුරුදු කරගත්තා නම් ඔය එක්කනේ චරිචුරු ගන්න එකක් නැහැ. හැබැයි චරිචුරු නොගාන්නත් තුන්වෙනි දවසවත් එන්න ඕනේ භාවනාවේ. අනුන් දෙන බතක් එක වේලක් කාලමදී දෙවේලක් කාලම තුන් වේලක් කන්නවා. බහින්න ඕනේ බිම්මටම. තේරෙනවද? එහෙමයි ගාල්නේ සවනස මට තවත් ගැටලුවක් තියෙනවා. දැන් මේ දැන් මේ මොහොතදී එහෙමයි ඔළුවෙන් නිකන් ඉහළට ඇටි යන ගතියක් තියෙනවා. ඒ ගතිය දැන් මම පොතක් පතක් බලනකොට එතකොට වැසිකිලි ගැසිකිලි කරන අවස්ථාවලදී දැන් සාමනාසේ ධර්ම දේශනා කරන විටදී එහෙම තියෙනවා. එතකොට ඒත් එහෙම තිබුණත් මම ආනාපාන සතිය දිහාමයි බලනවා. එහෙම. ඉතින් ඇයි එහෙමනම් උඩට යන ගතිය ගැන කතා කරන්නේ? ඒක තිබුණා කියලා බාධාවක් නැහැ මට ඒක හිතෙනවා ස්වාමින්වහන්ස දැන් වේදනාවක් වෙනකොට ස්වාමින්වහන්ස කියනෝනේ වේදනාව දිහා බලන්න කියලා. ආනේ එහෙනම් මම නෙවෙයි ඔය කියන ස්වාමින්වහන්සේ. එහෙනම් ඕගොල්ලන්ට වැරදිලා. ඔය ගෙවලින් ගෙදරින් ගෙන ආපු කක්ක ඔය. මයි ළඟ එන කන මම කියන්නේ කඩිය ගත්තනම් පාර දිගේ ඵලයන් මුට්ට ගත්ත මිනිස්සු කොළඹ යනවා දැකලා තියෙන අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කිව්ව මොකා හිටියත් වැදුනත් කරන දේ කරෝල ගඳා යුගේ වැදිච්ච එක නාණ්ඩෝ. ඌ යනවා. පාර ඉන්න කට්ටියක ජේමිසයි අයින් වෙන්න බාටින් අයි අයින් වෙන්න කියනවාද නෑ. අයින් අයින් අයින් අයින් අයින් කියා. එතකොට සවෙන්නාස වේදනාවක් ආවත් ඒ කොහේ තිබිච්ච දේ ආනපානෙ ගාලල්ලා. ඒකේ තනි වචේ ගාලල්ලා. මේ ආනාපානේ පේනවා නම් ආයෙ මොනවද මේ අරයට මෑට බුලක් දෙතියි කියන්නේ. ඒ නිසා ඔය ගෙවල් වලින් ගෙන අපේවට මම බග කියන්නේ මං උපදේශ තියලා තියෙන එක බොහෝම ලස්සනට කියලා තියෙනවා. මේක මතු කරපු යට පිං සිදු වෙනවා. හැබැයි ඉතින් මේවා කියලා දෙනකොට ඒ මනසක ඔළුව අත ගාලා කියලා තීලක් මයි ළඟ නැහැ. ඩොක්කක් කනලා කියලා දෙන ගතියක් තියෙන. ඒ මගේ ක්‍රමේ මම හිතලා කරනව නෙවෙයි ඒ හැටි. ඉතින් ඔළුවට වෙනම පොල් තෙල් ටිකක් හරි ගෙනත් තියාගන්න තල තෙල් ටිකක් හරි ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි මට ගහන්න ඕනකම නැහැ කාටවත්. හැබැයි මම දන්නවා ගහලා කියලා දෙනවා විතර තේරෙන්නේ නැහැ. නොතලා හදන දරුවත් ඇඳිනෝග හදන හොද්දත් වැඩන්නේ. එතන මේ ගැහිලි නෙවෙයි මේ මේව තමයි මාත් ඉගෙනගෙන තියෙන්නේ මාත් හරි කැමති ඔය වලියට එනවනම් මම හරි කැමති. ඒ රණ්ඩුවට එනවනම් හරි අපි යනවා ඊගා ප්‍රශ්න. නමෝ බුද්දාය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම රැලි 7කට පමණ සිය පීඩුවා සිටීමට හැකිය. ආශ්වාසයේ ප්‍රශ්වාසයට වඩා දිගු බවක් හැඟේ. ප්‍රශ්වාසයේ තරමක් ආයාස කර බවක් දැනේ. මෙසේ සතිය පිහිටුවා සිටන විට සිතවිලි වලින් බොහෝ බාධා වේ. අනාගතයේ සැලසුම් කිරීමේ සිතවිලි මේන් මූලික වේ. බොහොම අමතෙන් නැවතත් බොහොම අමාරුවෙන් නැවතත් හුස්ම රැල්ලට සතිය පිහිටුවමි. නමුත් හුස්ම රැලි දෙකක් තුනක් සිය පිහිටුව පසු තද නිදිබත ගතියක් ඇති වේ. මේ නිවැරදිව නිවැරදිවම නිදිමත දැයි නොදනී. නැවත සක්මන්ට යොමු වීමට සිදුවේ. එවිට නැවතත් සිත ප්‍රබෝධමත් වී පරයන්කයට යොමු විය හැකිය. නමුත් සක්මණේදීත් පියවර 6ක් 7ක් පමණ සිය පීටු පසු සිතවිලි වලින් බාධා පැමිණේ. මෙම අනාගත සැලසුම් සිතවිලි මාහට මහත් බාධාවක් වී ඇත. මේ සාමාන්‍ය ජීවිතයේදීද එදිනෙදා කාර්යයන් කිරීමට සිය පිහිටුවීමේදීද මෙම අනාගත සැලසුම් සිතුවිලි මහත්සේ බාධා කර කාලය කාදමයි. භාවනාවට යොමු වීමේදීද තත්ත්වයේ එසේමය. මෙම අනාගත සැලසුම් සිතුවිලි පාලනය කර එයින් භාවනාවට වන බාධා මගහරවා ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙම භාවනා වැඩසටහන් මෙහෙවන ඔබ වහන්සේට අවංකවම නිවන බොහෝ දුර නොවේවා. තිරුවන් සරණයි. ලයිට් දාන්න ඕනද ඔක පේනවද? මේකටත් අර ඉස්සලා ප්‍රශ්නේ ඇතුළත උත්තර තියෙනවා. නමුත් මේ කියන එක නා තව ටිකක් මෝරන්න ඕන ගතිය පේන්න තියෙන්නේ. හොඳට බලන්න ආනාපානේ හතක් අටක් කරනවා. ඒකට හිතවිලි වල යනවා. මේ හිතවිලි වල ගිහිල්ලා ආපහු එන්නේ ආනාපානෙටද? එහෙම නැත්නම් දිගින් දිගට දිගින් දිගට හිතවිල්ලෙන් සද්දෙට සද්දෙන් වේදනාවට පැන පැන යනවාද කියලා. අන්නේ ආපහු එන ගමන මම ඉස්සලා ප්‍රශ්නෙදිත් ඒකයි මතු කරේ. ආපහු එන ගමන පිළිබඳව මේකේ කියලා තියෙනවා. හැබැයි බොහෝම මේ බොළඳ තොරතුරු වගේක් තියෙනවා. නැවත බලන්න ආනපාන ඉඳලා හිතවිල්ලට යනවා අනාගත සැලසුම කියමු. ඊට පස්සේ යම් වෙලාවක ඒ ඒ අනාගත සැලසුම් පැත්තක තියලා ආපහු එනවනේ ආරමුණට. අන්න ඒ වෙලාවේදී මම දැන් ඉන්නේ අනාගත සැලසුමකය. මම දැන් ආපහු හිතවිල්ලට ආනපානට යන්න ඕනේ කියලා හිතාමතා නැවත ආනපානට ගන්නවද? නැත්තම් ඒක භාවනාවේ පුරුද්දෙන්ම අනායාසයෙන් ස්වභාවයෙන්ම එනවද කියන කාරණාව ඒ ඒ ප්‍රශ්න කරුත් ඉදිරිපත් වෙන්න කැමති නම් මම කැමති තව ටිකක් සභාවේ දැනුම සඳහා පොඩ්ඩක් සාකච්ඡා කරන්න. කැමතිද ඒ ලියපෙකන මේ කට උත්තරයක් දෙන්න? එමෙ නැත්තම් ඉතින් කැමති නැත්නම් මම හිතනවා මෙයා ඔය ඉස්සරත් ප්‍රශ්නයක් අහලා අපි පස්සට දැම්මා. මට මට හිතෙන විදිහට මේ දෙවෙනි සැරේට අහලා තියෙන නමුත් මේ සැරේ දිනුන අපේන තියෙනවා ආස්වාසය ප්‍රස්වාසය දිග බව ආයාස කර බව කියලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න Tamanට හම්බෙන මේ ආස්වාද ප්‍රස්වාස හත නම් කළ තියෙන නිසා මම හත කියලා කියන්නේ මේට වඩා අනිවාර්යම තොරතුරු බලන්න පුළුවන්. ඒ නිසා තව මේකේ විස්තර ව්‍යංජන විෂිතුරු අංග ප්‍රත්‍යංග පුළුවන් තරම් බලන්න. බලන්න බලන්න බලන්න ආනපනත් එක්ක හොඳටම සමීප වුණොත් ඈත ඉඳලා බලා ඉන්නා වගේ නෙමෙයි උත්සන්න වෙලා හිටියොත් ಗುಣ දෙකක් ලැබෙනවා. එකක් දකින ආනාපානය ගොඩාක්ම ගුණාත්මක විස්තර වැඩියෙන් දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමීප වෙන එක සමීප වුණාට පස්සේ ආනාපානයත් එක්ක ඉන්න පුළුවන් ඉලක්කම් ගන්නත් වැඩි වෙනවා. 7 8 9 10 වශයෙන් යනවා. එනිසා මේ අර පටන් ගන්න තියෙන ආනාපානයේ තොරතුරු හොයන ගතිය ඒකට කියනවා ਵਿਚාරය කියලා විමසුම් නුවණ කියලා පරිවිමංශන බුද්ධිය කියලා ධම්ම විචේ කියලා නැත්නම් ਵਿਚාරචෛසිකේ මේක හොඳට යොදලා තව තොරතුරු ගන්න ආස්වාසිය හරි කමන්නේ ප්‍රසවාසිය හරි කමන්නේ අස්පන අපිට පේන ඊට පස්සේ එයා ටික වෙලාවකින් යනවා හොඳට මතක තියාගන්න කොච්චර දක්ෂ භවනාකාරය වුණත් යන්නේක යනවා එයා හුඟක් වෙලාට දන්නෙත් නෑ යනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගියාට පස්සේ ආපහු එන්නේ අරමුණටද? ඒක එන්නේ මගේ චේතනාවක් නිසාද? එතෙන් ස්වභාවයෙන් එනවද කියලා බලන්න. ස්වභාවයෙන් එනව මම ඊට පස්සේ මම අහන්න කැමති සභාවෙන් මේ ප්‍රශ්න කරුගෙන් හරි සභාවෙන් ඒ හිට ගියාට පස්සේ ආයාසයෙන් ගන්න එකද හොඳ නැත්නම් එයා විහිම්ම ආපහු එන එකද හොඳ කියලා. ඇයි නැහැ. ඒකට කියනවා මේ අසංස්කාරික කියලා. සංස්කාර කියන්නේ මෙහෙවීමකින් තොර වෙනවා. ඒ කියන්නේ ඊට පලින් කරපු එකේ අත්දැකීම. සංස්කාරික කියලා කියන්නේ වරින් වරින් කියලා කණෙන් ඇදගෙන එනවා වගේ. පිටිගිය බල්ලෙක් දන්වැලෙන් ඇදගෙන එනවා වගේ. මේක එහෙම නෙවෙයි. මම දන්නේ මම අහන්න ආසයි මේ ප්‍රශ්න ලියපු එක්කනා මොකද්ද දෙන කට උත්තරේ කියලා. පිට ගියාට පස්සේ විහිං ආපහු එනවද නැත්නම් බලෙන් ඇදලා ගන්නවද කියලා. ඉතින් ඒකේ ස්වභාවයේ පොදු වැඩි ඡන්දේ තමයි විහිං එනවනම් හොඳයි. අන්නේ විහිං එනවනම් මතක තියාගන්න මෙච්චර විස්තරයක් බලන්න පුළුවන් වෙයිද අපිට දිනු කරන්න පුළුවන් වෙයිද හිත පිට යන්නේ නැතුව. ඉතින් හිත පිට යන්න බෑ. මේ පණිවිඩය නැතුව මේ පණිවිඩය ගන්න බෑ. ඒ යකාට මේ පිටේනිය දෙන්න ඕනේ. මේක භාවනාවේ දියුණුවක් නම් මේ හිත පිට යාම නිසා තමයි භාවනා දියුණුව වෙන්නේ. හැලහැප්පුමක් නැතුව ආනාපාන දිගේම කියන වාහන නැති පාරක වාහන ඇලවලනවා වගේ අපිට කිසි දියුණුවක් ලැබෙන්නේ නැහැ. ලයිසන් එක තිබ්බට නැත පහක වැඩක් නැහැ. එහෙන් හිතවිලි එනවා මෙහෙන් සද්ද එනවා අතීතය දුනවා අනාගතය දුනවා කොච්චර කෙරුවක්වත් හප්ප ගන්න නැතුව අපව ගන්න පුළුවන් නම් අන්තිමට තේරෙයි මේ හතුරයි කියලා හිතාගෙන ඉඳගෙන තමයි අපේ භාවනා දියුණු කරන්නේ තියුණු කරන්නේ උල් කරලා පෙන්නන්නේ ඒක දිහා ඒ ආකල්ප වෙනසක් ඇති කරලා බැලුවොත් ඔය හිත පිට යෑම කියලා කියන්නේ ඔය හිතන තරම් අපරාධයක් නෙවෙයි. ඒක අතීත වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒකත් පස්සේ සාකච්ඡා කරමු. නමුත් හොඳට බලන්න මේ වෙන සිද්ධියෙන් දැන් අපිට තොරතුරු ලැබෙන්න පටන් ගත්තා. මම අවධානය යොමු කරන කාරණා දෙකකට අවධානය යොමු වෙච්ච වෙලාවේ ආනාපානේ හුඟාවක් ළඟින් ඇසුරු කරලා තොරතුරු ගන්න. දෙක පිට ගියාට ප්‍රශ්නයක් නැහැ. ආපහු එන වැඩේ සපේලා උත්තර දෙන්න පුළුවන් විදිහට ආපහු එන ගමන ගැන බලන්න හිතාමතා ගන්නවද? එන්නේ ආපහු අරමුණටමද? ආහන්නේ ටික විස්තර කරපු දවසේ තමයි තේරෙයි මේ මිනිස්සයා වෙනස් වෙනවා. ආකල්පෙ වෙනසක් ඇති වෙනවා. ආයිති යන්නේති එහෙම තියෙන්නේ දැන් භාවනා අද නතර කළා දාලා ගියොත් ඉතින් ආයේ කිසිම ගුණයක් ගන්න බෑ. මේ අඩුපාඩු කන් ටික තියේදී මේ මෝඩ කන් ටික තියේදී මේ අත්තර දියුඩ ඉඳගෙන ආයෙ කරන්න ඕන. කරනකොට කරනකොට මේක ප්‍රණීත වෙලා එනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මයික් එක දෙන්න පිටිපස්සේ. ස්වාමිනාසේ ප්‍රශ්නේ මගේ නෙමෙයි නමුත් ඒක මට පොදුයි. ඒ කියන්නේ අනාගතය පිළිබඳ එක එක සිතුවිලි සිතුවිලි සිතුවිලි ඇති වෙනවා. එතනදී ආස්වාස ප්‍රස්වාස 5කට වඩා බලන්න බෑ. එළියට ගියාට පස්සේ එකෙන් එකට ආය වෙන ඒවටත් මාරු වෙනවා. ඒ කියන්නේ මම ආපහු ගන්නෙ ලොකු ප්‍රයත්නයකින් තමයි ආපහු ආස්වාද ප්‍රසවාසයට ගන්නෙ. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙට ඒක මට තියෙන අත්දැකීම. එතකොට මේක මම ප්‍රයත්නයකින් ගන්න බව දන්නේ කොහොමද? සිත ඒ කියන්නේ එකින් එකට ඒ කියන්නේ මට තියෙන ගොඩාක් වෙලා සිතුවිලි වල යනවා එකින් එකට පැන පැන ගියේ. එකින් එකට යන බව දන්නේ කොහොමද? ඒක තියා මම බලාගෙන ඉන්නේ. ඒකට නෙවෙයි සත්‍ය කියන්නේ. එකකින් එකට යන බව දන්නවනම් මම හිතලා ආපහු ගන්නවා කියනවනම් ඉතින් පිටිගිල්ල නැහැ. ඒ චීත් අපි කොච්චර කන බින්දම් ගන්නවද? අපි කොච්චරක් මේක අඬාවෝ ගන්නවද? අනේ බලන්නකෝ මම මේ විතක්ක චරිතේ මම අනාගතේටමයි දුවන්නේ. අනාගතේ එකකින් එකට යනවා කියලා මෙච්චර විස්තරයක් ඔගේ අම්මයෙන් ඇහුවට දෙයිද? ওই පේන කියන අංජනගලි කාර්යයකට සල්ලි දුන්නාම දෙනවද? මේ තරම් සවිස්තර විස්තරයක් ලැබිලා තියෙද්දි අපි මේක දකින්නේ වැරදිලක් විදියට. අන්න ඒකටයි කෙලස් කියන්නේ. මෙච්චර ලස්සන අස්පනා පිට තොරතුරු රාශියක් Tamanට ලැබෙද්දි ඒක කෙලස් මල්ලට දානවා නැත්නම් වැරදිච්ච මල්ලට දාන එක තමයි කෙලස් කියන්නේ. බුදුරජාණන් කියන්නේ මේ වගේ දෙයක්ම භාවනා නොකරම කොහෙන් ගන්නද? දැන් මේ හිත ආනබන නෙවෙයි. හිතවිල්ලක. හිතවිල්ලෙන් හිතවිල්ලට යන බවක් දන්නවා. මේකනේ බුක් කීපින් කියන්නේ. ඊට පස්සේ ආයාසයෙන් ගන්න බවක් දන්නවා. තවත් මොකද ඉල්ලන අරසාව? තවත් මොකද්ද අපිට මේ හිටපු මට්ටමත් එක බලනකොට මොකද්ද අරසා එකයි තියෙන්නේ. මේක මේ මම්ම ඇති කරගත්ත භාවනාවෙන් ලබාගත්ත කුසලයක්. මම ඉන්නේ ප්‍රතිපදාව කියලා දන්නේ නැති නිසායි ඔය චෝදනාව. ඒ යුතුයකම තමයි, කමඨාන සුද්ධ කිරීම තමයි මේක ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. ඔබ දැන් කෙලෙස් අඩු වෙලා නැති උනට මොනවද කෙලෙස් කොහොමද හිත යන්නේ කියලා දන්නවා. ඕක දන්නේ නැතුව බෙහෙත් දීලා වැඩක් ඔය රෝග නිర్ణය කරන්න නැතුව මොන බේද දුන්නත් වැඩක් නැහැ. දැන් අපි තරහ වෙලා තියෙන්නේ රෝග නිర్ణයත් එක්ක. ඒක කොහොම ඉදිරියටකම් කරන්නේ? බුදුජානනාංශයේ ලෙඩයි, වේදයි, බේතයි ඔක්කොම එක තැනට දීලා තියෙනවා. උඹමයි ලෙඩා, උඹමයි වේදා, බේතත් ඕකමයි. මේක හරියට තේරුම් ගත්ත දවසේ තියෙනවා භාවනා නොකර කොහොමද අපි මේ අත්දැකීම ලබන්නේ? භාවනා කරත් මේ වගේ කමඨාන සුද්ධ වුණේ නැත්නම් මොන තරම් පශ්චාත්තාව කන්දරාවක් විඳිනවද? කොච්චර විඳලා ඇද්ද? නොකලපු අරදකට පුදුමාකාර දෙවෙන අන්නෝය සතර තමයි පුත්තජනයයි කියලා කියන්නේ. භාවනා කරපු එකන ඒව මොනවත් ගණන් ගන්න නැහැ. හිත පිට ගියෙත් මම කියලා නෙවෙයි. ගියාට පස්සේ ඌගේ ට්‍රැක් එක දන්නවා මම. ආපහු මන්ට ඕන නම් කියලා ගණ්ඩත් පුළුවන්. ඒ කියන්නේ අරමුණටම ගණ්ඩ පුළුවන්. ඒ මොකද්ද වැරදිලා තියෙන්නේ? මොකක්වත් වැරදිලා නැහැ. පරියෝ ගහනවා කියන එක දන්නවද? අහලා තියෙනවද? දන්නේ නැද්ද? පරියෙක් ගෙදර ඇති කරලා ඌ ගිහිල්ලා ආයෙ ගැහුවට පස්සේ ඌ ගිහිල්ලා පරියෙ පරිවි දෙනක් යාළු කරන ආපෙ ගෙදර එනවා. ඉතින් ඒකේ මරලා කාලා පරියෙ ගහනවා ආයෙ දවසේ. ඉතින් නගරවල ජීවත් වෙන මිනිස්සු පරියෙ ගහනවා. ගෙදර ඇති කරව පරියා පරිවිරයන්කට යවනවා. ගියාට පස්සේ ගෑණියෙක් නම් පිරිමියෙක් ඇදගෙන ගෙදර එනවා. පිරිමියෙක් නම් ගෑනුවෙක් නැහැ. ගේන එක මරනවා. කනවා. අරක ගහනවා. ඉතින් අපි සතිය පරියෝ ගහනවා වගේ ගහන්න ගහන්න ඌ එනවනේ. මේක සාකච්ඡාවකින් තොරව කමඨාන් සුද්ධ කිරීමකින් තොරව අපි කවදා තේරුම් ගනීද කියලා හිතන භාවනා කරලා විතරක්. අපි හිතන්නේ මොනේ කිසිම සද්දයක් බෑ. කිසිම හිතවිල්ලක් වෙන්න බෑ. කිසිම වේදනාවක් නෑ. මගේ හිත කෙලින්ම වාහන නැති පාරක වාහන ඩ්‍රයිවිං කරගෙන යන්න වගේ ලැබේවා කියලා මම නම් කියන්නේ නොදකින් නොපතන් නොදොමකින් කියලා කියනවා එහෙම දෙයක්. හැප්පෙන තරමට හොඳයි. හැබැයි මේ වරුවට ඇවිල්ලා භාවනා කරලා මට මේවා කියලා දෙන්න වෙලාවක් වෙන්නේ නැහැ. මම පළවෙනි දවසේ මේවා කිව්වනම් කාටවත් තේරෙන්නෙත් නැහැ. දෙවෙනි දවසේ තේරෙන්නෙත් නැහැ. තුන්වෙනි දවසෙත් මේ වෙනකොට නොතේරෙන පිරිස වැඩි. හතර පස්සෙන් දවසේ නෝන ඉතින් ඔන්න ටික ටික ටික ටික දැන් මොනවා කියලාවත් මගේ බේරෙන්න බෑනේ ඒ නිසා කට්ටිය ඔන්න ඔයන කමක් නැති ස්වාමීන් වහන්සේ කියන නිසා කමක් නැහැ කියලා හරි එනවා. මේ ප්‍රශ්න ලියපෙකන දැන් කතා කරන්න කැමති නෑ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. මේ ප්‍රශ්න අපි අවුදේ මේ රූප සටහන් වලින් තියෙන එක මම විස්තරයක් කරන්නම්. මේක අහන්නේ අපි හැමදේම සක්පන ගැන සක්පන් ක්‍රම දෙකක් අහලා තියෙනවා. ඒකෙන් කෝකද හොඳ කියන එක. එකක් රූපසටහන ඇඳලා තියෙනවා. එක පස්සකින් සක්මනේ සක්මන දිගටම කරගෙන ගිහිල්ලා ඒ කෙලවරදී නවතිනවා. නැවතිලා හැරෙනවා. මේ සියල්ලම සිද්ධ වෙන්නේ සතියෙන් කියලා කියනවා. ඊට පස්සේ නැවතත් නවතිනවා. අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඕලාකාර හැදෙට අනිත් පැත්තෙන් නැවත සක්මන මුලට වෙනවා. එතනින් තාපව නවතිනවා, හැරෙනවා, ආය නවතිනවා, ආය සක්මන් කරනවා. මේ එක ක්‍රමයක්. අනිත් ක්‍රමේ තියෙන්නේ සක්මනේ යනවා. කෙලින්ම සක්මනේම හැරෙනවා. අනිත් පැත්තට නැවතීමක් නැහැ. ඒ සතියෙන් කරනවා කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අනෙක් පසෙන් නැවත ආපහු මුල් ස්ථානට යනවා. මේ ක්‍රම දෙකෙන් හරි ක්‍රමය මොකද්ද කියලා ප්‍රශ්න කරනවා. අතරිත හරි ක්‍රමේ Tamanda හිතෙන්නේ සතිය අකණ්ඩභාවයේ වැඩි ක්‍රමේ හොඳ ක්‍රමේ. සාමාන්‍යයෙන් ඒක ඒ කෙනාව සාකි කැඳවන්නේ නැතුව කිතයි දෙකම කරන්නේ. දෙකේ එකක්වත් වැරදි නෑ. කරගෙන කරගෙන යනකොට Tamanට තේරෙන පටන් අරගනි. මේ වගේ දහසකුත් එකක් ක්‍රම භාවනා කරන්න කරන්න ලැබෙනවා. ආනපානේ බලන හැටි ආකාර රාශියක් තියෙනවා. සටහන් රාශියක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ පේනවා. කවදාකවත් එකම ආස්වාසිය දෙසරයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ධක්මඬ ගිල්ල නතර වෙලා හැරිලා නතරලා එනවයි කියන එක එක ක්‍රමයක් නෙවෙයි ඕක හැමදාම වෙනස් වෙනවා. එහෙම නැතුව බොමලුවකට වගේ දිගට කරකිනවා වගේ කියන එකත් සිද්ධ වෙනවා. ඉතින් මේවා දේවල් වලට වෙන් කරලා පෙන්වන්න හදන්නේ නීත්‍ය සංඥාවෙන්. නමුත් මෙහෙම දෙයක් නැහැ. අපි හැමදාම එකම දේ කවදාකවත් ආයසරයක් කෙරෙන්නේ නැහැ. ඒකේ එන්නේ එන්නේ දවසින් දවස දවසින් දවස යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකම හොඳයි. ඒක නිසා අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියලා සිරියයියගේ කවියේ තියෙන්නේ. දෙන්න හොඳයි කිව්වම ඉතින් අක්කට ගහ ගන්න දෙයක්වත් නැහැ, මල්ලියට ගහ ගන්න දෙයක්වත් නැහැ. දෙකම හොඳයි කියලා කරන්නේ. එතකොට හිතට කියදයි කොණ්ඩේ තියෙනකොට දෑතට බැඳවා. තතිය තියෙනවනේ. මේ වගේ ක්‍රම කොච්චරද එනවා හැම එකක්ම සෙල්ලක්කාරයි. හැම එකක්ම නවමුයි. හැම දෙයක්ම කරලා බලන්න. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ සතිය එක දිගට යන්නත් ඕනේ. සතිය හොන්තට අල්ල බදා ගන්න ගතිය වැඩි වෙනවනම් ඒක තමයි අපේ අවසාන මේ මේ ගමනේ ප්‍රතිඵලයේ වශයෙන් තියාගන්න තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මාට ප්‍රශ්න දෙකකි එක අප මෙතනදී පුරුදු කළ විදියටම නිවසට ගිය පසු තානාපාන සති භාවනාව වඩන විට අපට ඇතිවන ගැටලු निराකරණය කරගන්නේ කෙසේද දෙක අද දින උඩමළුවේ සක්මන් කිරීමේදී ඔබ වහන්සේ කියා දුන් පරිදි වම දකුණ වශයෙන් සිත පවත්වා සිත ඉනෙන් පහළ කොටසට යොමු කළෙමි එනමුත් මට දැනුනේ හිසකෙස් අතරින් කූඹි දුවනවා වැනි දෙයකි පාදවල කිසිම දැකීම දැනීමක් ඇති නොවිය ඒ කුමක් නිසා දැයි කුමක්ද කියා ගරු ස්වාමින් වහන්සේගෙන් දැනගැනීමට කැමැත්තෙමි. අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ප්‍රශ්නයක් නැති නිසා ගෙදර ගියාට පස්සේ එන ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගෙන අපරාධමේ භාවනා වෙලාවේ පෑදීදියට බොරදී දාගෙන ඉතින් කල්පනා කරනවා තාම දැන් එන්න තියෙන ප්‍රශ්න ගැන හිත හිතා මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න. මේකට පෘතජ්ජනය විතර දක්ෂ යකෙක් මම දැකලා නැහැ. මුන්නවා හරි කුණු කන්දලයක් නැත්තම් ඇනකට නිකන් උණ වාගේ. මුක්කක් කර එකක් දාගෙන තියෙනවා. ඉතින් වෙන්න තියෙන ප්‍රශ්නයක් අර හිතාන කියනවා මේක තමයි ජාතික කැක්කම, දරුවන් පිළිබඳ කැක්කම, අනාගතය පිළිබඳ කැක්කම ලෝකෙ කියන්නේ තක තීරුකම කියලා කියන්නේ ඔබ. මෝඩකම කියලා කියන්නේ අමනකම කියලා කියන්නේ. මේ හම්බෙච්ච විවේකේ විවේක වෙන්න. එතකොට ඉස්සරහට ප්‍රශ්න ඌටත් වැඩි ආඩු වෙනවා. දෙවෙනි එක මේ ඉසයතුලින් සත්තු යනවා වගේ දැනනවත් බලාපොරොත්තු වෙච්ච දේ පයේ වේදන දැනනත් ඇඟට හිත ඇවිල්ලානේ දැන්. ඒ සන්තෝෂෙ පිට දිගට භාවනා කරන්න. භාවනා කරනකොට හදිස්සි වෙච්ච එක දෙකක් තිබුණාට භාවනා නිසිනින්දේ එහෙම නැත්නම් අනායාසයෙන් භාවනා කරනකොට එන්න ඕනේ අරමුණ එයි. අපිට අවශ්‍ය කරලා තියෙන ප්‍රධාන වශයෙන්ම ඉස්සල්ලාම මේ කියන වගේ කෙනෙකුට ඉස්සල්ලාම ඇඟට හිත ගන්න එකනේ. ඒ නිසා කොණ්ඩේ දැනුණත් ඔළුවේ දැනුණත් ඉනේ දැන්නත් පල්ලෙහා දැන්නත් ඉස්ලාම සතුට වෙන දැන් ඇඟට හිත ඇවිල්ලා තියෙන්නේ මේ தත්ත්වයටදී හුඟක් වෙලා සක්මන් කරනකොට තමයි නිතර ප්‍රසිද්ධ ප්‍රකට අරමුණ මතුවේ මේ වගේ දේවල් මතුවීම හිත කයට ආපු බවට ලකුණක් කියන එක විතරයි තියෙන්නේ නමුත් තම සක්මන්ට යොමු වෙච්ච ගතියක් නැහැ මේ එහෙම කරගෙන කරගෙන යනකොට මතුවේ ඉක්මනට අනිවාර්යයෙන්ම සක්මන්ට යොමු වෙනවා එතකන් ඉවසිල්ල ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන් තෙරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම සක්මනේදී වම සහ දකුණ ලෙස පාද තබමින් මෙනෙහි කළෙමි. පාද තැබීමේදී පොළවේ ස්පර්ශ නිරීක්ෂණය කළෙමි. පාද පතුල මෘදු බවත් වැලිකැට අණුව එය සකස් වන බවත් දැනුනි. වැලි දෙලෙස සකස් වේ. මහා මම පොළව දැඩි බව නිරීක්ෂණය කළෙමි. මම පාද ස්පර්ශයේ උණුසුම් සිසිල් භාවය නිරීක්ෂණය කළෙමි. එහිදී හිරුවෙලෙන් ආවරණය වූ ප්‍රදේශයන්දී ප්‍රදේශයේදී මොනසුම අනෙක් ප්‍රදේශයේදී සිසිලද දැනුනි. මම පියවර තබන ආකාරය නිරීක්ෂණය කළෙමි. මහපට ඇඟිල්ල පළමුවද දෙවනුව ඊට ටිකක් පිටපස් ප්‍රදේශයේද දෙවනුව ඉලුඹ ස්පර්ශ වෙන බව නිරීක්ෂණය කළෙමි. මෙහිදී එක් අවස්ථාවකදී පතුල ඉහළට එසවි පවතී. අනෙක් පතුල පොළවේ ස්පර්ශ වේ. එම නිසා ස්පර්ශ වී පවතින පතුල දකුණු හෝ වම ලෙස මෙනෙහි කෙලිමි. පතුල පොළවෙන් ඉහළට එසවි පවතින විට හිස් බවක්ද ස්පර්ශවන විට පිරුණු බවක්ද දැනුනි. එසවි ඇති විට යම් සැහැල්ලුවක්ද ස්පර්ශයේදී යම් පීඩාවක් දැනුනි. මම වම දකුණ ලෙස මෙනෙහි නොකරමින් පාද තැබීමි. ඒත් සක්මන නතර නොවිනි. පාද තැබීමට ආයාසයක් නොගන්නා බව හැඟිනි. වරණ ඇතුලේ සිටීමේ මෙලෙස විනාඩි 30ක් පමණ සක්මනේ යෙදීමට හැකි වුණි. ඉන්පසු පොළව දෙස නොබලා ඊට සමාන්තර ලෙස ඇස්යමා සක්මන් කළෙමි. එලෙසද විනාඩි 10ක් පමණ සක්මන් කළෙමි. පරිසරයේ චලිත වස්තුන් දැකීම නිසා සිත වෙනතකට ගොස් නැවත සක්මන්ට ගත්ෙමි. ගෞණීය ස්වාමින් වහන්සේ උපදෙස් ලබා දෙන මෙන් කාණක ඉල්ලා සිටිමි. ඉගෙනේ සක්මනත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්ත කෙනෙක් ඉස්ලා ඉසල් ලියන ලියුම් වල හැටි ඔය. ඒක දිගට යනවා. ඒ විදිහට ගියාට පස්සේ අන්තිමට වෙන්නේ ওই විදිහට මෙහෙවීමකින් තොරව සක්මණ දකින්නකොටමත් හිත සැහැල්ලු වෙනවා. ඊට පස්සේ අනායාසින් වයින් කරු බොනික් එකේ හැට මෙහෙට යනවා වගේ උල්ලෝසු බට්ටේ පැද්දෙනවා වගේ වෙන්න ගියාට පස්සේ තමයි ඒ සක්මණේ ලැබෙන අත්දැකීම එක යායට ඒක අත්දැකීම එකතුවකට එන්න පටන් ගන්නවා. මෙවුවා මේ පෙරමිලි පෙරනිමිති ලකුණු පය පහ පිහිටන හැටි, බර ගන්න හැටි, බර වැටෙන කකුලට තමයි අපි වම කියන්නේ. වැටෙනේ දකුණට නම් දකුණ කියලා කියනවා. මේ වෙනකොට තව වැඩ ගොඩක් යනවා. අනික කකුල ඉස්සිලා ඒක විවේක වෙලා. එතකොට මේ තොරතුරු රාශියම ඔක්කොම සක්මන්ට අදාළ දේවල්. ඉතින් හරියට පිළිසිදුව විස්තර කරන්න ඉගෙන ගත්තට පස්සේ තමයි තේරෙනවා මේ සක්මනේ මොනම දෙයක්වත් නොකලට යන ගමනක් නැති ගමනක් වුණාට පුදුම සැහැල්ලුවක් ඒ වගේම පුදුම ජීවත් වෙන ගතියක්. අපි අනික් වෙලාවට ආංශික ජීවිතයක් තියෙන අපිට. සක්වනේ gediya පිටින්ම ජීවත් වෙන ගතිය එන්න පටන් ගත්තට පස්සේ ඉස්සරහට ගොඩාක් අනායාස කර වුණාට නිරීක්ෂණ ශක්තිය වැඩි වෙනවා. වැඩිකරනද ඒකට අවධානය යොමු කරගෙන කරන්න. එතකොට මේ ගැම්ම මේ ඇති වෙන කර්මන්‍ය භාවය එහෙමම ගන්න පුළුවන් පරියන්කය. එතකොට පරියන්කේදී වෙන හැම දෙයක්මත් ඔය වගේ විස්තර බලන්න පුළුවන් නිසා ගොඩාක් ආනිසංශ තියෙනවා. හොඳ පටන් ගන්නමක් කියලා කියන්න පුළුවන්. එහිම දෙවැනි කොටස පරයන්ක භාවනාව මම ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය කෙලිමි. નિરાයාසයෙන් සිදුවන ප්‍රශ්වාස සහ ආශ්වාස ධාරාවන්ගේ නාස්කෝර වලින් පිටවීම නිරීක්ෂණය කෙලිමි. එකම නාස්පුඩුවකින් වැඩි වශයෙන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය සිදුවන බව නිරීක්ෂණය කෙලිමි. අනෙක් නාස්පුඩුව අවහිර වී ඇති බව දැනුනි. එයින් ආශ්වාසයේ නොවන බවත් ප්‍රශ්වාසයේ පමණක් වන බවත් දැනුනි. ආශ්වාස වාතයේ පෑන් කූරක ප්‍රමාණයක හිඩසකින් සිසිල්ව ගමන් කරන බව දෙන්න. එවිට දිලිසෙන ස්වභාවයක් ස්වභාවයේ රේඛාවක් අඳුරු පෑති පසුබිමක වරන්නත් වෙන අවසේ අභ්‍යන්තරය ගමන් කරනවා පෙනිනි. මෙලෙස විනාඩි 15ක් පමණ දුටුෙමි. පසුව තිගැස්සී නිින්දෙන් ඈරුණාසේ දැනුනි. එවිට එකවර නැවත ආශ්වාස හා ප්‍රශ්වාස සිත යෙදවීමට හැකිය. මෙලෙස විනාඩි 1ක් පමණ සිටීමට හැකිය. මෙලෙස කඩින් කඩ ආශ්වාස ප්‍රශ්වාසයේ නිරීක්ෂණය කෙලිමි. ගෞණීය ස්වාමින් වහන්සේ උපදෙස් ලබා දෙන මෙන් කාණ්ඩ කිල්ලමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිර්වාණ සැපය ලබා ගැනීමට මේ පිනම හේතු වේවා. ත්‍රිවන් සන්නයි. මේ වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ නැත්නම් මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියන විශ්වාසය. ඒක එච්චර දුෂ්කර දෙයක් නෙවෙයි කියන කාවට පස්සේ පළවෙනි ආශ්වාසයේ දෙවෙනි ආශ්වාසයත් එක්ක දෙවෙනි එක තුන්වෙනි එකත් එක්ක ආදි වශයෙන් දිගට ආස්වාසේ විපරිණාමය ප්‍රස්වාසේ විපරිණාමයේ දක්නාසුලුව භාවනාව කරන්න ඕනේ මේක සංසන්දනාත්මකෝ කියනවනේ ඉස්සල කියන ආස්වාස ප්‍රස්වාසත් එක්ක ගලපන්නේ. දෙකේ වෙනස දැනගන්න. ඊට පස්සේ ආස්වාසය ආස්වාසත් එක්ක ගලපන්න. ප්‍රස්වාසය ප්‍රස්වාසත් එක්ක ගලපන්න. එතකොට කාලානුරූප ආස්වාසය ඉන්නෙන්න ප්‍රකට වෙනවද, සියුම් වෙනවද, ගොරෝසු වෙනවද කියලා දැක් ගන්න පුළුවන්. ඒ වගේ මේ ආනාපානයේ ඇතුළත වෙන විපරිණාම දැක ගන්නාසුලුව කරන්ඩ සතිය තියෙන්න ඕනේ ආනාපානේ මූණට මූණ දාලා තියෙන්න ඕනේ ඊට ඉස්සලා ලෑස්තිලා යන්න ඕනේ මම මේ හම්බුනොත් ඊට පස්සේ දිගට පවත්තන්න මේක ඊර නගින දිහා බලා ඉනකොට එන්න එන්න ඊර මෝරණ හැටි බහින දිහා බලා ඉනකොට ඊර එන්න එන්න තුනී වෙන හැටි වගේ වශයෙන් ආනාපානේ වැඩි වෙනවද අඩු වෙනවද ලං වෙනවද දුරස් වෙනවද කියන තොරතුරු සංසන්දනාත්මකව බලන දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා. මිනී කිරීමක් සමට අවශ්‍ය නොවෙන්නත් ඉඩ තියෙනවා. අර සක්මණෙන් ඇතිවෙච්ච ගැම්ම නිසා වෙන්නත් ඉඩ තියෙනවා. මේ වගේ ගැම්මක් මේ වගේ යාදන ගතියක් ආපුවාම පරිස්සම් වෙන්නේ කියලා කියනවා. එක එකනත් එක්ක කතා කරන්න කියලා හිත නරක කරගන්න එපා. කෑම අඩුවෙන් වැඩියෙන් අරගෙන බඩ නරක කරගන්න එපා. නිින්ද අඩු වැඩි කරලා නිින්ද කඩා ගන්න එපා. කාලසටහන වෙනස් කරගන්න එපා. ඒ ටිකෙන් ඒ ඒ විචල්්‍ය සාධක එහෙමම වෙන්න ඇරලා මේ මේ භාවනා එහෙම යන්න අරින්න යන්න යනකොට මේ ආස්වාස් ප්‍රසවාසයේ අන්තර් සම්බන්ධතා ගොඩාක් තේරෙන පටන් අරගනි. ඒ ඒකෙම හොඳ ප්‍රතිඵල පරියන්කටත් සක්මණටත් යනවා. සක්මණ දෙක එකිනෙකා අතිනත ගන්න සූදානම් වෙන වෙලාවක් තියෙන්නේ. දෙකේම ස්වභාවයෙන් වෙන්නර්ලා හොඳ විස්තර අමතර විස්තර අන්තර් සම්බන්ධතා බැලීමට හිතියෝ දන්න හොඳ වෙලාවක්. තිරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාද වම දකුණ ලෙස තබමින් සිය පීඩවීම කරමි. නමුත් සක්මන කිරීමේ නිවැරදි ක්‍රමය මා අනුගමනය කරනවාදයි සැකයක් පවතී. අප ගැන අනුකම්පාවෙන් පළපුරුදු යෝගාවචරයක් ලවා සක්මනේ නිවැරදි ඉරියව් විශේෂයෙන්ම හැරීමේ ඉරියව් නිරීක්ෂණය සමාන නිරූපණය කර පෙන්වන ලෙසද ඉතා ගෞරවණ ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. නෑ මේ ඇත්තට මේ එහෙම කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. Taman දැනට කරන ක්‍රමයෙන් වෙනතට වඩා වැඩි පීවර ගාණක් සතියට යට කරන්න පුළුවන්ද? නැත්නම් සතියෙන් වැඩි පීවර ගාණක් තියන්න පුළුවන්ද? ඒ ඒ පීවරේ Tamanට දැනෙන තොරතුරු අඩිය චීනකොට දැනෙන මේ ස්වභාවික ලක්ෂණ වැඩි වෙනවද නම් ඕක තමයි ක්‍රමය. එහෙම නැතුව ඊට වැඩිය මොන જાති කෙරුවත් ওই වේගය වැඩි කරන්න ඕන කමක් නැත්තේ නෑ. ක්‍රමේ තේරුම් ගන්නේ බොහොම හිමීට ඒලාට ඉවසිල්ලේ කටයුතු කරන්න. එහෙම නැතුව මේ තව කෙනෙක් පෙන්වන ක්‍රමේ Tamanට හරියන්නේ නෑ. එහෙම ප්‍රශස්ත තනි ක්‍රමයක් ඇත්තෙත් නෑ මේකේ. අවශ්‍ය වෙලා තියෙන්නේ සක්මන කරන ගමන් තබන පියවර ගන්න වැඩි වැඩියෙන් පවත් ගන්න පුළුවන් නම් එක පියවරක තියෙන තොරතුරු ගුණාත්ම වශයෙන් වැඩි කරන්න පුළුවන් නම් එහෙම වැඩි වෙනවන් නම් මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය. ඒ නිසා එහෙමම දිගට කරන්න කියලා කියන එක තමයි වඩා අරසකාරී ක්‍රමය. ගර්ථ ස්වාමීන් වහන්සේ මම ආනාපාන භාවනාව කරන අයෙක්මි. එනේන හුස්ම රැල්ල මෙනෙහි කිරීම පුරුදු වෙමි. ධර්මක් දුරට සතිමත්ව ආශ්වාසය සහ ප්‍රශ්වාසය මෙනෙහි කරමින් සිටීමට හැකිය. හුස්ම රැල්ල ක්‍රමයෙන් ගොරෝසුවට වේගවත්ව පැවතී පැවති ක්‍රමක්‍රමයෙන් අඩුවන ස්වභාවයකට අත්දැක්කා. හුස්ම රැල්ලේ දැනීම ක්‍රමක්‍රමයෙන් අඩුවන බවක් තේරුණා. කය සැහැල්ලු ගතියක් අත්දැක්කා. කය සැහැල්ලු වනවත් සමගම උඩුකය පිටු පිටිපස්සට පහත් වන බවක් තේරෙනවා. මම එය සතිමත්ව පෙරට පෙරට පැද්දුවා. ඉන්පසුව කටේ කෙල පිරී ඇති බවක් තේරුණා. කෙල ගිලීමට අවශ්‍ය බවක් වැටහුණා. කෙළ ගිලිනවත් සමගම සම්පූර්ණ සතිය බිඳී ගිය බවක් තේරුණා. කය සැහැල්ලු ගතිය සම්පූර්ණයෙන්ම නැති වී කකුලේ වේදනාවක්ද තදබල ලෙස දැනුණා. ඊට සිද්ධිය කීපවරක්ම සිදු වුණා. කය සැහැල්ලුව වැඩි වේලාවක් පවත්වා ගන්නට හැකි වුණේ නැහැ. උපදේශයක් ලබා දෙන්න. වහන්සිට තුමුරන් සම්නින් දීගායු පතමි. ඇත්තට මේකෙත් හොඳ තොරතුරු තොගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැකලත් තියෙනවා. නමුත් මේ කෙල ගිලීමක් වගේ අතුරු වැඩක් කරන්න ගිය නිසා සතිය කැඩුනා නැත්නම් කෙල ගිලුණා වගේ සතිය ගිලිහුණා කියලා ලියලා තියෙනවා. කියන්නේ සතිය කෙල වගේ අර වයලා තියෙනවා. සතිය කෙල ගිලෙනකොට සතියත් ගිලිලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙච්ච බව දන්න බව නිසාම පේනවා සතිය හොඳට තිබිලා තියෙනවා. ඒ නිසා කය විවේකයේ වැඩෙයි, පහසුව වැඩෙයි, සමාධියේ වැඩෙයි කියලා කිසිම සාතිකයක් නැහැ. මේකේ දුක්ඛ සත්‍ය තමයි පේන්න පටන් ගන්නේ. මේකේ තියෙන එක ඉරියව්වක ඉන්න බැරි ගතිය, කඩිගාය, ඉසුඹලන්නක්වත් විවේක වෙන්නේ නැති ගතිය දකිනකොට අපි හිතනවා භාවනා කැඩලයි. මේ මේ පෙළෙන ගතිය, තවන ගතිය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒ නිසා මේක හීනයක් නෙවෙයි නං, හිතලුවක් නෙවෙයි නං, මත් වීමක් නෙවෙයි නං මේකට සතුටු වෙන්න ඉගෙන ගත්ත දවසේ තේරුම් ගනි භාවනා වැඩෙන හැම වෙලාවෙම අපි අසතුටු වෙනවා. භාවනා වැඩිලා හොඳට මේ මේ හිත සමාධිගත වෙලා ඉන්න වෙලාවේ එතකොට නිකන් සමාහලට කාලේ නාස්තියක් වෙන්නේ. එතකොට සතුට වෙනවා. එනිසා අපි තාම මාර පාක්ෂිකයි. එනිසා ඇත්ත ඇති ඇති මේ වගේ විස්තර කරනවා නම් ඒක හොඳට තොරතුරු තේරිලා ඉදිරියට යන හිතක් තිබිලා තියෙන්නේ. නමුත් මේක වැරදි තක්සේරුවක් නිසා පශ්චාත්තාප වෙලා තියෙනවා. වැරදි තක්සේරුවත් අන්නේ කරම සතියට සම්බන්ධ කරලා කියත හැකි ඔක්කොම වැඩ දැකිතක වෙලා තියෙද්දි තමාම චෝදනා කරගන්නවා සතිය කැඩලයි කියලා. ඒක ඉතින් තමන්ම දැනගන්න ඕනේ මේවට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා සතියට අත දෙනවා මිසක් කවදාකවත් සතිය කරාරින්න එපා. මෙච්චර අමාරුවෙන් සතිය ගොඩනගාගෙන යන වෙලාවේ ඒකට අතුරු ආන්තර කරන්න නැතුව මේකට තමයි සතිය කියන්නේ කියලා සතුටු වෙලා ඉදිරියට යන්න පුළුවන් කරුණු ටිකක් කියන එක නම් කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි මෙම ප්‍රශ්නය සක්මන භාවනාව හා සම්බන්ධවයි වම දකුණ ලෙසින් සක්මන යෙදීමේදී පියවර දෙකක් තුනකින් මාගේ සිතට වෙන සිතුවිලි ගලාවෙත් මූල කර්මස්ථානයට බාධා කරයි ඊට පිළියමක් ලෙස මම දැන් මෙතන යනුවෙන් මම ලෙස එක පාදයක්ද දැන් ලෙස එක පාදයක්ද මෙතන ලෙස තව පියවරක්ද තැපෙමි එසේ පියවර කීපයක් තබා මම ලෙස එක පියවරක්ද දැන් ලෙස තව පියවරක්ද වම් පාදයේ ලෙස තව පියවරක්ද තබමින් මෙනෙහි කළෙමි. මෙලෙසම දකුණු පාදයටත් මම දැන් දකුණු පාදයේ තබමි යනුවෙන් මෙනෙහි කළෙමි. මෙසේ කිරීමේදී පෙරට වඩා පියවර 10ක් 12ක් මූලික කර්මස්ථානයේ වෙත සිත පිහිටාගෙන ගත හැකිය. එලෙසම මම දැන් වම් පාදයේ සහ මම දැන් දකුණු පාදයේ තබමි යනුවෙන් මෙනෙහි කිරීමේදී නිවැරදි පාදයේ තබන්නේදයි අවධානයෙන් සිටිය යුතු නිසා මූලික කර්මස්ථානයේ කෙරෙහිම සතිය පිහිටවීම තරමක් පහසුය. මෙසේ අනුගමනය කිරීම සුදුසුදයි උපදෙස් දෙන මෙන් ඊට ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව තව තවත් ප්‍රඥාව දියුණු වේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම භවයේදීම සියලු කෙලෙස් නසා අමා මහ නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. ඉතින් මේකෙදි මේ උපක්‍රම කරලා තියෙනවා. කොයි උපක්‍රමයක් කැපයි මේකේ. ඊට පස්සේ සතිය වැඩෙනවනම් උපක්‍රමේ හරි. ඊට වැඩිය වෙන කෙනෙකුට මේක කියන්න දෙයක් නැහැ. මේ උපක්‍රම කියනවා අද ඒකන හෙටට පාවිච්චි වෙන්නේ නැහැ. ඌව වෙනස් වෙනවා. නමුත් අපිට ඕනේ කරලා තියෙන්නේ මොන ප්‍රයෝගයෙන් හරි මොන උපක්‍රමයෙන් හරි නැති සතිය වඩා ගන්න එන්නේ එන්නේ එන්නේ තමන්ගේ උපක්‍රම මල්ල උපක්‍රම ආයුධ කට්ටල වෙනස් වෙනවා. ඒ නිසා මේ කොයි එකෙන්ද සතිය වැඩුණේ කොයි එකෙන්ද Tamanට සතිය අඛණ්ඩ වුණේ ඒක තමයි ගන්න තියෙන්නේ එහෙම නැතුව අහවල දෙය කරන්න එපයි කියන්න එපා සතිය වඩා ගැනීම සඳහා කරන ඕනෙම උපක්‍රමයක් ප්‍රතිඵල වලින් සාධාරණීකරණය වෙනවා පිට කෙනෙකුට කියන්න බෑ මට පේන විදිහට උපක්‍රමයේ සාර්ථක වෙලා තියෙන බවයි පේන්න තියෙන්නේ ගෞණීය ස්වාමින් වහන්සේ මා මෙම මධ්‍යස්ථානයේ වැඩසටහනට සහභාගී වන තෙවන අවස්ථාවයි නිවසේදී ඉඩ ලද සෑම අවස්ථාවකම භාවනාවේ නිරත වෙමි. ඊයේ දිනේදී මම දැන් මෙතන හිඳිමි යනුවෙන් භාවනාව පටන්ගෙන හිඳිමි යනුවෙන් මෙනෙහි කළෙමි. සිත ඊතා සෑල්ලුවටපත් වී හුස්ම හෝ හදවත ගැනීම නොදැනී ගිය අතර හිඳින බව පමණක්ම දැනේ. වරහන් ඇතුලේ අවදිමත් සිත පමණි. එහෙත් විනාඩි 10කින් 15කින් පමණ පසු කිසිවක්ම නොදැනී ගිය අතර කාලය ගෙවෙනවා නොදැන්නේ. හිඳින බව පමණක්ම දැනුණු අතර නිින්දද නොගිය අතර ඉන්පසු පිටේ වේදනාව දැනී ඇස්සර බලන විට කාලය විනාඩි 50ක් 55ක් පමණ ගෙවි තිබුණි. ඊයේ දවසට තුන් වතාවක්ම වරණ ඇතුලේ භාවනා වාර තුනක් මෙසේ විනාඩි 50කට අධික කාලයක් සිටිය හැකි විය. අද දිනේ සිටිය හැකි වූයේ එක් භාවනා වාරයක් පමණි. වරණ ඇතුලේ විනාඩි 40ක්. මා විසින් ඉදිරියේදී කළ යුත්තේ හිඳිම යනුවෙන් දිගටම මෙනෙහි කිරීමද යන්න අනුකම්පාවෙන් මා වෙත උපදෙස් දෙනසේක්වා. gederදී කොතෙක් භාවනා වැඩුවද සිතේ මෙවැනි ඒකාග්‍රතාවය හෝ අත්වන්නේ නැත. ඔබ වහන්සේට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දැන් මේකදී මෙනෙහි කරනවද නැද්ද මෙනෙහි කරන්නේ මොකද්ද වගේ කියන දේවල් ඔක්කොම ආයුධ මල්ලේ තිබිච්චාවයි ලෑස්ති වෙලා ගිහිල්ලා නිදිමත එනවනම් මෙනෙහි කිරීම කරන්න. මේ මෙනේ නොකර භාවනා කරන්න පුළුවන් ගතියක් පේනවනම් මෙනේ කිරීම නොකර කරන්න මම දැන් මෙතන කියලා මෙනේ කරනවනම් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආසයෙන් මෙනේ කරනවනම් එහෙමයි කොයි එක කරලා හෝ මේ තුන් සැරයක් කරලා තියෙනවා ඊට පහුවෙන් දැසි වෙනස් වෙලා තියෙනවා මේක බොහොම සරල දෙයක් නැවත නැවත කිරීමෙන් අවස්ථානුකූලව පාවිච්චි කරන උපකරණේ මෙනේ කිරීම කොහොමද කරන්න කියන එක වැටහෙනවා මේ හිමීට හිමීට තමයි මේක මුලදී අල්ලගන්නේ ඒ අල්ල ගන්නකොට වරක උනන්දු කරලා ආය දවස් ගානක් මන් දෝත්සහයි කරන දේවල් එනවා. ආය උනන්දු කරනවා ආය මන් දෝත්සහයි කරනවා. අතරක් නෑර එහෙම නැත්නම් නිතිපතා දිගට මේ විදිහට භාවනා කරගෙන යනකොට තමයි මේකේ ගුණයක් එන්නේ. ඒක නිසා මන් දෝත්සහයි වෙන්න එපා. දිගට කරන්ඩ මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියලා පොදු සමීකරණයක් කියලා දෙන්න බෑ. ප්‍රයෝජනෙ සලකලා කරලා එන ප්‍රතිඵල බාරගෙන හොඳ පැත්තට වාසි පැත්තට අවශ්‍ය තමන්ගේම උපක්‍රම හදාගන්න තව ගොඩක් කල් තියෙනවා. ටිකට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී දැන් මම මේ හිඳිමි සිතා මොහොතකින්ම හුස්මල 100 පීටවා ගත හැකිය. තවත් කෙටි කාලයකින් දිගු කෙටි වී හුස්මද නොදැනී ප්‍රීතිමත් ශාන්ත සෝදායි බවක් අත්විඳිමි. මේදී අරමුණ දැන් ඊටාම අඩුවෙන් පැමිණි. ඒ ගණන් නොගෙන සිටිමි. එවිට ඉක්මනින් එම අරමුණද නැති වී යයි. ඉන්පසු දැන්න තත්වය මෙසේය. ගෙලපෙසද අප්‍රාණි ගෙලපෙදස අප්‍රාණික වී හිත පහතට වැටේ. නිදිමතක් කිසිසේත්ම නොදැනේ. ශරීරයෙන් සිත මදකට ඉවත් වී තිබෙන බවක් දනි. සමාන දැනි හිසේ කඩා වැටීම නිසා නැවත සිත හා කාය එක් වෙයි. අරමුණු වලින් තොරව දිගු කාලයක් ගත කිරීමට මේ බාධාවකි. නැවත මොහොතකින් net පියාගෙනම අරමුණු වලින් තොර ඉරියව්වට පැමිණිය හැකිය. මිනිත්තු 10කින් පමණ නැවතත් ගෙල අප්‍රාණික වී හිස පාතට වැටේ. අනුකම්පාවෙන් මේ தත්ත්වය මට පහදා දුන මැනවි. ස්වාමින් වහන්සේ මේ தත්ත්වය මගවා ආරවාගෙන පරයන්කේ ඒකාකාරය වැඩි වේලාවක් සිටිය හැකි කෙසේද? සක්මනේදී දැන් මම දැන් මුල සිටම සිය වම දකුණ ඔසෝමි යවමි තබමි ලෙස සිය පීටුවා ගත හැකිය. බාහිර අරමුණු වෙත සිත ඇදී නොයන තරම්ය. සිතින් සිරුර දෙස බලා සක්මනෙහි යෙදෙමි. වම දකුණයි සිටුවද මුලදී දෙපා වැල්ලෙහි ගැටුනද ටික වේලාවකින් නොදැනෙන ස්වභාවයක් ගනී. ශරීරයේ සැහැල්ලු වී ඇති බව හැඟියයි. සිතත් කයත් දෙකක්සේ දැනේ. කය සක්මන් කරයි. මම ඒ දෙස බලා සිටිමි. මේ අවස්ථාවේ පරයන්කයට ගිය විට සිත ඉක්මනින් සමාධිගත වේ. කයෙන් සිත ඉහළට එසවි වරණ ඇතුළේ වෙන්වි කය නිසල්මන් නොතිබෙයි. ගල අප්‍රාණික වී හිස පහතට වැටීමත් සමගම ඒ තත්ත්වය මොහොතකට වෙනස් වෙයි. නැවතත් දෙනෙත් පියාගෙනම සිත පුරුදු අයුරින් පීටවා ගනිමි. අරමුණු වලින් තොරව හිස් බව තුල වරණ ඇතුලේ ගරු ස්වාමින් වහන්සේ මේ தත්ත්වය පහදා දුන මැනවේ. ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද? මාහට අනුකම්පාවෙන් වටහා දුන මැනව. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ කුසලය මේ ආත්ම භවයේදීම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. මේ වගේ අරමුණකට හිත දාගන්න අමාරුයි. අපි ආනපාන ගනිමුකෝ. දාගත්තට පස්සේ හරිය ගමන් බොහෝම ඉක්මනට හිතනටත් වැඩිය තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට බොහෝ විට සාර්ථක වෙන යෝගාවචරින් අත්දකින්නවා. ඒ ආනපනෙ ගෙවන් වීමකට යනවා. ඒ යෝගාවචරය මේක ලෑස්ති වෙලා ගියොත් මේ හොඳට පෙනිච්ච ගුරුසු ආනපනෙ බොහෝම සුළු වෙලාකින් ගෙවන් වෙලා යනවායි කියලා. එතකොට මේ ලෑස්තිලා යන මනස නිසා ගෙවන් වෙන්න වෙන්න වෙන්න සතිය වැඩෙනවා, වීර්යය වැඩෙනවා, සද්ධාව වැඩෙනවා. ලෑස්තිලා ගියේ නැත්තම් බලන්න කියපු අරමුණ දැන් නැහැ කියලා හිත ලීන භාවයටපත් වෙනවා කුසීත භාවයටපත් වෙනවා සැඟවි ගන්නවා එතකොට ඉරියව්ව වැක්කරෙන ගන්න ඉතින් ඒක නිසා අවශ්‍ය කරලා තියෙන ලෑස්තිලා යන්න පටන් අර ගන්නකොට මේ අරමුණ පෙන්වට එන්න එන්න එන්න එන්න ඒක තුනී වේගන යනකොට ලෑස්තිලා ගියේ නැත්තම් ඔය ලීන භාවයටපත් වෙනවා ලීන භාවයටපත් වෙලා ඉරියව්ව වෙනස් වෙච්ච බව දැනගත්ත ගමන් ගැස්සිලා නැගිටිනවත් එක්කම ආය ආනපාන පේනවා ආය සද්ද ඇහෙනවා ආය ඔක්කොම මේ දඟලන ගන්නවා ඉතින් දඟලන වෙලාවේ ආයසරයක් ඉස්සල සැරේ හිත තැම්පත් වෙන්න මුදුන් වෙච්ච මුලස්සන වෙච්ච ප්‍රමුඛ වෙච්ච අරමුණම තෝරගන්න කියලා සර්වචනන්සේ කියන ආනපාන හිත දාන්න ආයසරයක් අර වගේම ඒත් කිහිල්ලා අවදියෙන් ගියේ නැත්තම් නින්දර වගේ වැඩ. අවදින් ගියොත් දවසක තේරෙයි ගුරුසු තැනලා සියුන් තැනට යනකොට ගුරුසු තැන තියෙන සතියට වඩා වැඩි සතියක් ගුරු තැන බලනකොට තියෙන වීර්යයට වැඩි වීර්යයක් ගුරුරු තැන බලනකොට තියෙන සද්ධාහට වැඩි සද්ධාාවක් බොහෝම බලවත් අද්ධාවක් ඕනේ අරමුණ ගෙවුනට පස්සේ සතිය නඩත්තු කරා වීර්ය නඩත්තු කරා සද්ධාව නඩත්තු කරා ඒ නිසා මේ தත්ත්වයේ මූණ දිව්වෙකනා ගේනකොට ගෙනාවු සද්ධාහට වැඩිය අමතර විශේෂ සුවිශේෂී සද්ධාවක් දිනු කරා සුවිශේෂී වීරියක් දිනු කරනවා. සුවිශේෂී සතියක් වඩනවා. මේක තමයි ඇත්තටම සතිපට්ඨාන කියන වචනේ අර්ථය. ඉතින් ඒ නිසා මේකට දැන් පරිේශණයට අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ. නමුත් වීර්ය සතිය සද්ධාව අඩු නම් ඉරියව්ව වැක්කේනවා. අවශ්‍ය ප්‍රමාණයට වීර්ය සතිය සද්ධාව ආවනම් භාවනාව ඉදිරි පියවරට යනවා. ඉතින් ඒ නිසා ලෑස්ති කරගෙන යන්න හැම වෙලාවෙම හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒ අකුසලයක් වෙන්නේ නැහැ කාලේ නාස්තිවීමක් වෙනවා. ඒ නිසා පුළුවන් නම් හොඳට සක්මන් කරලා හිත වීරිය කරගෙන අරමුණ ගෙවෙන්න ගෙවෙන්න වැඩි දිදුලන වීරියකින් නිරවුල් එල්ලේකින් වැඩ කරන්න ගියොත් හිතේ ගැඹුරකට වෙනදා නොගිය ගැඹුරකට යන්න ලෑස්ති වෙන හදපාතියක් පේන්න තියෙන. ඒ නිසා ඒකට මේ වීරියෙන් ආඩ්‍ය වෙන්න, සතියෙන් ආඩ්‍ය වෙන්න, ඒකල මේ ගැඹුරු සමාධියට යන්න සූදානම් මනසක් සකස් කරගන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. උදේ පාන්දර 5ට කරන ආනාපාන සති භාවනාවේදී මේ සිත වඳුරෙක් මෙන් මන්නා මාන්නාධිකව තමාටම ලකුණු දෙමින් අනාගත ලෝක සැරිසරන අන්දම මා පසෙකට වී බලා සිටීමි. මා දැන් මෙතන යනුවෙන් කොපමණ අරමුණු කළත් ඒ ක්‍රියාව වැරදුනි. සක්මන් භාවනාවේදී ටික වේලාවක් කරගෙන යද්දී කකුල ඇටයක් හැලුණා වැනි ශබ්දයක් ඇසෙනවත් එක්කම මා වාගේ මට හැඟී ගියේ මේ සක්මන් කරන්නේ ඇටසැකිල්ලක් නේද යනුවෙනි. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මා හරිදයි නොදැනිමි. අනුකම්පාවෙන් මාහට උපදේශයක් ලබා දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි පතමි. අමා මා නිවන් සැනසේවා. නේ පෙළ ගැහිගෙන ඉන්නේ ඒ නිසා පොඩි පොඩි දේවල් වලට කලබල වෙනවා මුලදී. නමුත් පාර හරි කියන විශ්වාසයෙන් මේ ඕනම දෙයකට ලෑස්තිලා ඉදිරියට යන්න ඒසට ඔය වගේ දේවලින් කැඩෙන්නේ නැතුව ඉදිරියට බාධාව පුංචි කාට පාවා දෙන්නේ නැතුව සතර පාවා දෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට ඔය සැකෙත් නැති වෙනවා. ඉදිරියට යන්න පාර පෑදීගෙන එන බව පේන පේන්නයි තියෙන්නේ. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව සඳහා මම දෙපා හරස් කරගෙන ඉඳගෙන හුස්ම රැල්ලට සිත යොමු කර ඒ දෙස බලා සිටිමි. මේ විට නාස්පුඩු අතරින් ඇතුළු වන වාතය හොඳාකාර පෙනහැඳි පුරවා යන අතර එය හැකිලී යන ආකාරයද හොඳින් දකින්නෙමි. පැහැදිලි ලෙස හුස්ම ඇතුළට එන ආකාරයෙන් එය පිටවී යන ආකාරයත් මනමින් දකින අතර වරින් වර හුස්ම රැල්ලේ වෙනස් වන බවද හැටේ. මෙසේ දිගටම බලා සිටින විට ක්‍රමක්‍රමයෙන් එම දැනීම නැති වී නැති වී යයි. තවදුරටත් බලා සිටින විට කිසිවක් ගතට හෝ සිතට නොදෙනියයි. මම සිටින බවද මට නොතේරේ. නැවත දැනීමට පත්වන විට විනාඩි 45ක් පමණ ගත වී ඇති බව දැනේ. මාගේ ප්‍රශ්නය වන්නේ මෙසේ මට කිසිවක් නොදැනී සිටි කාලය තුල මා නින්දට වැටී තිබූ බවද එසේ නොමැතිනම් මම පත්වී සිටි අවස්ථාව කුමක්දයි පැහැදිලි කරමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. එසේම එම කාලය නින්දට වැටී තිබුණේ නම් එයින් මිදෙන්නේ කෙසේද කියා විස්තර කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාෂ පතන අතර අපවැනි සසර අතරමං වී සිටන අයට එයින් මිදීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ පැහැදිලි කර දීම চিරාත් කාලයක් ඇති වේවායි පතමි. මේ වගේ වෙනකොට ඉස්සෙල්ලා <clears throat> ඉස්සෙල්ලා වෙලාවල් එනකොට හිත කෙලෙස් වලින් මිදීමක් සිද්ධ වෙනවද නැත්නම් නීවරණයකට තීන මිද්ද කියන නීවරණයකට යට වෙනවද කියලා හොයන්න බෑ. ඉතින් ඒක නිසා මේක නැවත නැවත වෙන්න දෙනක මම බලන්න ඕනේ සතියෙන් මේක සිද්ධ වෙනවා නම් හිත සැඟවි ගැනීමක් වෙන්නේ සැඟවි ගන්න හේතුව කෙලෙස් අඩු වෙන ගතිය. සතිය කැඩෙනවා නම් නින්දට වැටෙනවා. ඒ නිසා මේ නින්දට වැටෙන්න ඉස්සෙල්ලා සතියෙන්ද ඉවර වුණේ අවදි වෙන්නේ සතියටද කියලා බලන්න. නින්දට යන්න ඉස්සෙල්ලා සතිය කැඩිලා අවදි වුණාට පස්සෙත් නිදි කඩෙත්තු ගතිය නින්දෙන් අතරමං වෙච්ච ගතිය තියෙනවනම් අරමුණට ගන්නත් බෑ. නිසා නින්දට ඉස්සෙල්ලා සතිය නම් පස්සේ සතිය නම් මැද තියෙන්නේ හිස්ත්. කෙලෙස් නැති ගතිය. නින්දට ඉසරත් අසතියට පස්සෙත් අසතිය නම් ඒ නින්දක්. එහෙම නැත්නම් නීවරණයක්. අන්න ඒ විදිහට මේක නැවත නැවත වෙන්න ඇරලා මේකේ මුලැමැදාක බලන එක තමයි යෝගාවචරයෙන් ඊගාවට මීට පස්සේ කළ යුතු දේ. ඒකට වෙලා පැවිල්ලා තියෙනවා කියලා කියනවා. සම්මා සම්බුද්ධ සන්නයි ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සම්බන්ධවයි. පළමුව පරයන්කයට වාඩි වී ඒ ඉරියව්ව දෙස බලා හිඳ පිළිවෙලින් උදරයේ පිම්බීම හැකිලිම පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය දකිමින් නාසයේ කෙළවරට සිත යොදවා ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා සිටීමේ එහිදී ආශ්වාස ප්‍රශ්වාසවල දිග ස්වභාවය වාර 8ක් පමණත් එහි කෙටි ස්වභාවය වාර 8ක් පමණත් බලා සිටීදී දැනීම ක්‍රමෙන් නොතේරී ගියා. බාහිර සියලු ශබ්ද නොඇසී නොදැනී ගියා. සැහැල්ලුවක් නිවීමක් වාගේ හැඟී ගියා. ලිෆ්ට් එකක් තුලදී දැනෙන කම්පනයක ස්වභාවයක් වගේ කීප විටක් දැනුණා. ඔය අතර කය අප්‍රාණික වී සෙලවෙන ස්වභාවයක් ඉදිරියට නැවෙන ස්වභාවයක් දැනුණා. මේ සුළු ක්‍රියාවන්ට විනාඩි 20ක් පමණ ගතවන්නට ඇතැයි සිතනවා. භාවනාවෙන් පැයකට පසු මෙදෙන විට බෙල්ලේ පිටුපස තද ගතියක් සමග රිදීමක් සහ දෑත්වල රිදීමක් දැනුණා. පියවි 30ට ඒමටත් ඒ ඉරියව්වම විනාඩි 5ක් පමණ සිටීමට සිදු වුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ ප්‍රශ්නය එක කය ඍජුව තබාගෙන භාවනාව කරගෙන යන විට කය අප්‍රාණික වී ඉදිරියට නැවෙන සෙලවෙන ස්වභාවයක් දැනේ. යමකට හේතු වී භාවනාව කරගෙන යන විට කය අප්‍රාණික වී හිස පිටුපසට බර වී මුඛය විවුර්ත වේ. මේ ස්වභාවය නින්දකයේ විට සිදුවන දෙයක්ද? නැතිනම් භාවනාවේදී සිදුවන දෙයක්ද? එසේ වන්නේ ඇයිද යන වග පහදා දෙන්න. දෙක බෙල්ලේ පිටිපස්ස තද ගතියක් වැනි රිදීමක් සහ අතපයවල රිදීමක් භාවනාවෙන් මිදෙන හැම මොහොතකම දැනේ. ඒට හේතුව පහදා දෙන්න. තුන මේ කාරණා මාගේ භාවනාවේ වර්ධනයක්ද පසුබෑමක්ද යන වගේ පහදා දෙන්න. මේ තුලින් ලැබෙනා වූ කුසලය ඔබ වහන්සේගේ අනුසය කෙලෙස් දුරු වී උතුම් නිවන් අවබෝධයට හේතු වේවා. මේ සත්කාරය කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා කියා පාද නමස්කාර පූර්වක ප්‍රාර්ථනා කරන්නම්. මේ කුසලයක් නම් මට අත් වේවා මේක වැරද්දක් නම් ඒකේ පවත්මටම ගන්න වෙනවා දැන්. සැකයක් තියෙන නිසානේ ප්‍රශ්නේ අහන්නේ. ඒකල කියනවා මේක ඔබ වහන්සේට අත් වේවා කියලා. අර යන බබා හම්බෙච්ච එක නම මට බාර දීලා යන්න හදා. කමන්නේ අපි කුසලයක් කියලා බාරගමු. ඒකට බබා බාර ගන්න ලෑස්ති. මම අර ඉස්සලා කියපේකමයි කියන්නේ මේ தත්ත්වයට ආවට පස්සේ ඒ නොදෙනී යන තැනට ඉස්සලා Taman හිටියේ සතියේද නොදෙනී ගියාට පස්සේ අවදි වෙන්නේ නැවතත් සතියේද කියන එක බලන්න. ඒක අපි අද දවසේ ගත්ත ප්‍රධානම තේමාව. නිින්ද ගිහිල්ලා හරි බෙල්ල අමාරු වෙලා හරි මොනවාරි දලා අවදි වෙන්නේ අරමුණටද නැත්නම් නන්නත්තාරද. එහෙම නැත්නම් කල්ැතුවමත් හිත නන්නත්තර වෙලා අවදි වෙලත් නන්නත්තර නම් ඒක කෙලේශයක් එහෙම නැත්නම් නීවරණයක් එහෙම නැත්නම් නිදිමතක් කියලා ගන්න පුළුවන්. මේක එහෙම කල්ැතුව කාටවත් කියන්න බෑ. කීප වතාවක් කරන්ඩ ඒ කරන වෙලාවේදී ඒ කයේ පාලනය ගිලී යන ගතිය, කය වැක්කිරන ගතියටපත් වෙන එක ඒක හේතු වෙලා හිටියත් කෙලින් හිටියා සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ විකෘති ස්වරූපෙන් ගොඩක් වෙලා හිටියොත් යම් යම් මස්පිඩු තදවීම තෙරපි එnde ඉඳ තියෙනවා. ඉතින් ඒ නිසා හදන්න යන්න එපා. නමුත් තේරුම් අරගන්න ඕනේ මේ රූප කර්මස්ථානෙකදලා හිත නාම කර්මස්ථානයකට මාරු වෙන වෙලාව වෙනකොට නිකන් හරියට ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනකදලා නැත්තැනකට ගිය වෙලාවක් වගේ මොකද්ද හැඩ ගැහිමක් සිද්ධ වෙන්න වෙනවා ඇඟට. ඒ හැඩ ගැහිම සිදු වෙන එක ඇඟට කියලා දෙන්න ඕනේ නැහැ. හිත බලාපොරොත්තු වෙන්නේ මේ වෙනස. ඒක නිසා අපි හොඳට අවදිමත් ඇතිකරනද එක ಗುಣධර්මයේ තියෙන මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා ලෑස්තිලා යන්න මෙතෙන්ට යන්න ඉස්සලා සතියෙන්ද ඉන්නේ හැල හැප්පුණාට පස්සේ සතියටද එන්නේ එහෙමනම් මේක කෙලෙස් නින්දක් නෙවෙයි නමුත් අතරමඟදී හිත සතිය කැඩිලා අරමුණු වල නන්නත්තර වෙලා නැගිටලාට පස්සෙත් අරමුණට ගන්න වෙහෙස නම් නිදිමතක් කියලා පිළිගන්න වෙනවා නමුත් එක සැරේකින් දෙක විනිශ්චය කරන්න එපා හොඳම වැඩේ තමයි මේක පිළිබඳව අවදිභාවයකින් ගියොත් නින්දනම් හරි පාරට වැටෙයි හිත සැඟවි ගැනීමක් ලීන භාවයක් වෙලා තියෙනවනම් ඒ ලීන භාවයේ ඇතුලේ තියෙන කෙලෙස් නැති ස්වરૂපයට අවදි වෙන්න පුළුවන් ගතියක් එනවා. ඒකල විශාල අපේ හිතේ අරපු නැති දොරක්. අපේ කෙලෙස් නැති හිතෙන් පිටපයින් හිතක් අපිට තියෙන්නේ. කෙලෙස් තියෙනකන් හිතේ ඉන්නවා. අපිට දැන් බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වයේ කියලා කියන්නේ කෙලෙස් නැති හිතට බිබිදෙනවා. කෙලෙස් නැති හිතට අවදි වෙනවා. ඒක හරියට හීනෙකට අවදිනවා වගේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක කරන්න නම් මේකට ලෑස්තිලා යන්න. මේ මැජික් කාර්යය මැජික් එක පෙන්නකොට මේ ඇස් බැඳුමක් කරන ඇස් බැඳුමක් කරන්න කියලා දන්නවනම් මැජික් කාර්යය අගය කරන අදහසින් නෙවෙයි බලන්නේ එයා කරන ඇස් බැඳුම මොකද්ද කියලා අල්ලන්න ආන්නේ වගේ මැජික් බලනවා වගේ බලාගෙන ඉන්න මෙයා নানা ප්‍රකාර ෂට උපක්‍රම කරනවා ඒ උපක්‍රම හැම දෙයක්ම කරන්නේ ක්‍රමිකව. හිමීට යන්නේ. ආන්න එක දිහා පූර්ණ අවදි භාවයකින් ඉන්නේ. ඒ අවදි භාවයකින් තොරව ඊගාව මට්ටමට පණින්න බෑ. කර්තෘ ස්වාමීන් වහන්සේ ඊයේ සෙලවුණ ඇඟ රිදුණු ගතිය අද මගහැරුණි. ආශ්වාසයේ දිගටම සතියෙන් සිටන විට වර එක ආලෝකයකුත් විටක අප්‍රසන්න පිළිකුල් සාගත දේවලුත් පෙනේ. ආලෝකයේද ජරාවද දෙස නොබලා ආශ්වාසයේම රැඳී සිටීමේ. මේ අයුරින් විනාඩි 40ක් 45ක් පමණ සිටීමට පුළුවන්. නමුත් සුළු මොහොතකදීත් ඇති වී නැති වී යයි. ඉදිරියේදී ආශ්වාසයේම රැඳී සිටීමට කළ යුතු වන්නේ කළ යුතු වන්නේදයි කියා පහදා දෙන මෙන් ඉතා ගෞරවාන්විතව ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. අනිවාර්යයෙන්ම ආනාපාන පේන දාකල් ඒක පාවා දෙන්නේ නැතුව අනදර කරන්නේ නැතුව හැකිතා ආනාපාන ඉඳින්ද විශාල තොරතුරු රාශියක් ඉගෙන ගන්න තියෙනවා. ඒතරු ඉගෙන ගන්න නැතුව ඊගා පාඩම් පන්තියට යන්න දෙන්නේ නැහැ. මේ ආනාපාන පේනකන් ඒක බුදුන් වගේ සලකනද ධර්මයේ වගේ සලකනද සංඝයා වගේ සලකනද තමන්ගේ සීලෙන් තමන්ට හම්බෙච්ච ලොකුම ලාභෙ විදිහට සලකලා හැකිතා ආනාපානිය ආශ්‍රය කරන්න එතකොට බොහොම ලොකු විශ්වාසයක් හිතට ඇති වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ ඉගැන්වීම අනුව තරම කාලයක් ආනාපාන සති භාවනාව කරමි. මුලින් ආශ්වාසය හා ප්‍රශ්වාසය මුල මැද අග හොඳින් පෙනුනි. ප්‍රශ්වාසය හා ආශ්වාසය අතර ඇති හිස් තැනද මනාව පෙනුනි. නමුත් දැන් ඊතා ඉක්මනින් හුස්ම තැන්පත් වී යන්තම් කම්පනයක් පමණක් පෙනේ. ඉන්පසු එයත් නොපෙනී යයි. හුස්ම වදින තැන පවා නොපෙනේ. මුලින් මුලින් සිතවිලි ආවත් ඒවත් බොහෝ දුරට අඩු වී ඇත. මේ විදිහට විනාඩි 20ක් පමණ සිටිය හැක. ඉන්පසු කුමකින් හෝ ඒ අවස්ථාව කැඩේ. ප්‍රශ්නය ඉන්පසු මට පාඩයන්කෙන් නැගිටීමට හිත කියයි. මේට හේතුව සාමාන්‍ය ජීවිතයට ඇති ආශාවද වරණතුල කාමච්ඡන්දය ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර මේ පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. තමන්ට ඇවිස් වුණාට පස්සේ ගැස් වුණාට පස්සේ නැගිටින්න හිත දෙනවා. ඒ මොකද අර භාවනා උතුම්ම ප්‍රතිඵලය අර තැම්පත්කම සමාධිය කියලා හිතන නිසා. නමුත් ඒක කැඩුනට පස්සේ නැගිටීමේ චේතනාවක් නැගිටීමට අදහසක් පහළ වෙච්ච බව දන්නකම සතියේ අවදිකමක් ඒක නිසා විකල්ප දෙකක් තියෙනවා එකක් ඒ කියන විදිහට දැන් මේ කරලා තියෙන විදිහට නැගිටලා යන්න පුළුවන් එහෙම නැත්තම් බලන්න පුළුවන් මගේ හිත නැගිටපන් කියලා කියනවා චේතනාව පහළ වෙලා තියෙනවා මට පුළුවන් දැන් අලුතෙන් භාවනාවට වාඩි වෙච්ච කෙනෙක් වගේ මම දැන් මෙතන කියන තැනට ගිහිල්ලා ඊට පස්සේ ඒක හරහා ආයෙත් මේ වෙලාවේ ආනාපාන පේනවා ඉසරයක් ආනාපානෙට හිත දාන්න එහෙමනම් අලුතෙන්ම පරියන්කයක් පටන් ගත්ත කෙනෙක් වගේ ආයෙත් යන්න පුළුවන් සමහර වෙලාවට ඒ වගේ චේතනාව පළියට යන්නේ නැතුව හිටියොත් හිතා ගන්න බැරි ඉක්මනට ආයෙසරක් හිත තැම්පත් වෙනවා. හැබැයි ඉස්සර තරම් වෙලාවක් ඉන්න දෙන්නේ ආයෙත් ඇවිස්සෙනවා. මේක හරියට පරණ තිබුණු අපේ හොඳ <coughs> හාල් වල වී වල එක සැරයක් ගෝයන් කපලා ඉපනල්ලට පොහොර ටිකක් ගහපුවාම ආයෙත් නිරියසෙන්නම් ගන්න පුළුවන්. කොබ්බින්නම් හොහන්න ඕනේ නැහැ, නියරමඩ තියන්න ඕනේ නැහැ, වනාත සුද්ධ කරන්න ඕනේ නැහැ. විශාල මේ දීර්ඝ කාලීන වීජාති බොහෝ කල්යන වී කෙටි මාස් කාල වී නෙවෙයි. ඒ ඉපනල්ලට ගහුවොත් එම පොහොර පාරක් ආයෙ ගන්නවා. ඒකට කියනවා නිර්යස්සන කියලා. උක්ක ගාවේදී කරනවා, අන්නාසිව ගාවේදී කරනවා. අන්න වගේ නැගිටලා යන්නේ නැතුව ආයේ මහාලා අලුතින් විහිිටුනට වැඩිය මේකෙන්ම අසන්න ගන්න පුළුවන්. අන්න එහෙම කෙරුවට පස්සේ තේරෙනවා මේ වෙලාවේදී නැගිටලා ගියොත් ඊගාවට එන අරමුණ ගත්තේ නැහැ. ඊගාට නිර්යස්සන නිරාගත්තේ නැති ගොවියෙක් බවට පත් වෙනවා. දැන් එහෙම වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. අනිත් දවසේ චේතනාවට පස්සේ බලන්න ආධුනික මනසක් ඇති කරගෙන දැන් ඉපදිච්ච බබෙක් දැන් හුස්ම ගන්න තීන්දුව කරනවා. හුස්ම ගන්න ඉගෙන ගන්නවා කියලා අලුත් ආරම්භයක් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න පුළුවන් නම් ලොකු හිතා ගන්න බැරි වෙනසකට යන්න පුළුවන්. ඒකට ලෑස්ති ගතියක් තමයි අර පෙන්වන්නේ නැගිටපන් කියලා එන හිතවිල්ල අහුවෙලා තියෙනවා කියන්නේ ලොකු ඉදිරිපීමක්. ඒක පාවිච්චි කරලා උත්සාහ කරලා බලන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සඳහා දෙපා හරස් කර ඉඳගෙන හුස්ම රැල්ල වෙත සිත යොවෙමි. ටික වේලාවකදී හුස්ම රැල්ල වෙතම සිත තැන්පත් විය. එවිට හුස්ම ගැනීම හා හෙලීම ප්‍රකටව පෙනෙන්නට විය. මහා මෝලක් වැඩ කරන ආකාරයට මේ ප්‍රකට වෙන්නට විය. මෙවිට මම පිම්බීම හා හැකිලීම සිදුවන්නේ කෙසේදයි බැලීමට සිතක් ඇති විය. එසේ ගැඹුරින් මෙම ක්‍රියාවලිය දෙස බලන විට හුස්ම ගැනීම හා හෙලීම වේදනාව අනුව සිදුවන බව දැනින. පළමුව හුස්ම ගැනීමේදී සුවයක් ඇතිවන අතර තවදුරටත් පෙනහළු පිරෙන විට එම සුවය දුකකට හැරෙන බවත් එසේ දුක් වේදනාව නැති කිරීම සඳහා හුස්ම හෙලීම පටන් ගන්නා බවත් මුලදී එම සුඛ වේදනාව හුස්ම හෙලීම මත ක්‍රමක්‍රමයෙන් දුක් වේදනාවට පත්වන බවත් දැනුනි. පසුව මේ වේදනාව දැනෙන්නේ කොට කොහාටදයි බැලුවෙමි. එවිට එම වේදනාව කායට නොව සිතට දැනෙන බව දුටුවෙමි. ඊළඟට මෙම තුනේම ආකාරයේ බැලුවෙමි. එවිට කාය දෙස බැලුවත්, වේදනාව දෙස බැලුවත්, සිත දෙස බැලුවත් ඒ ඒකාකාරී නොවේ වෙනස් වන බව දුටුවෙමි. මෙසේ මේ සියල්ල බලා තේරුම් ගත් විට ටික වේලාවකට නිහඬ වීමි. ටික වේලාවකට පසු නැවත සිතුවිලි ඒවට පටන් ගත්තේය. එවිට මම නිහඬව සිටි කාලය තුල වරණ ඇතුළේ සිතුවිලි නොපැමිණි කාලය සිටි බවත් නොදැන නොතේරුණි. මට මගේ ප්‍රශ්නේ වන්නේ එසේ කායේ වෙනස් වීම දැනීම කායානුපස්සනාවද වේදනාවේ වෙනස් වීම දකින්නේ වේදනානුපස්සනාවද සිතේ වෙනස් වීම දකින්නේ චිත්තානුපස්සනාවද තුනේම වෙනස් වීම දකින්නේ ධම්මානුපස්සනාවද එසේම මා නිහඬව සිටි කාලය වරණතුළු සිතුවිලි නොපැමිණි කාලය සිතේ නිරෝධ වීමද යන්න පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. මේවට වුණා කියන්න අමාරුයි මොකද පළවෙනි වතාවට වුණාට ඒක පිළිබඳව හොඳ පරිචයක් හොඳ සිද්ධි වීමක් වශී භාවිකින්තරෝ පයින්කොටම මේකයි මේකයි කියන්නේ කිව්වොත් ලොකු පශ්චාත්තාවයකට ලක් වෙනවා. මේක නැවත වෙන්න අරින්න වෙන්න අරිනකොට Tamanටම කීකරුකමක් එනකොට නංවනම් නොදුන්නත් කෘත්‍ය සිද්ධ වෙයි. කොහොම හරි වෙලා තියෙන වැඩේ හොඳයි. නමුත් එකෙන් ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා මේ එනේන දැනුමට අර නම දානවද මේ නම දානවද කියලා. ඒක තමයි නාමකරණෙච්චර අවශ්‍ය කරන්නේ නැහැ. අත්දැකීම නැවත නැවත වෙන්න දෙන්න මේක ඍජු ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් නම් අත්දැකීම නැවත නැවත වීමට කරන සත්කාරද කියන අනුග්‍රහය කියලා. නන් දෙන්න ගිය ගමන් මාන්නයක් එනවා. ඒ නිසා ඒක පැත්තක දාලා ඒ සත්කාරය කරන්න අනුග්‍රහය කරන්න එතකොට අර නම් නොදීමේ කාරණාවෙන් වෙන පාඩුවක් නැහැ. නැවත නැවත කිරීමෙන් තමයි ලොකු අත්දැකීමක් ලැබෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මෙම සේනාසේනට පැමිණි පසු සියලුම උපදේශ අනුව මම භාවනා කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවක් දිනෙන් දින සක්මන් භාවනාව පියවරින් පියවර ඉදිරියට යන ගිය බවත් මම හොඳින් තේරුම් ගතිමි. එනම් 1. මම වම දකුණ යනුවෙන්ද 2. ඔසවනවා තබනවා යනුවෙන්ද 3. ඔසවනවා ගන්නවා තබනවා යනුවෙන්ද මෙනෙහි කළ අතර මේ සාර්ථක කර ගැනීමට හැකි බව සතුටින් ප්‍රකාශ කරමි. පරයන්කේදී ආනාපාන සතිය වඩන විට ගෝමින් වැනි සතුන් ඇවිදීමේ හිරිවැටීමේ හිරිවැටීම් දැනුණු අතර සිත ගුහාවක් වැනි තැනකට යනවා මෙන් දැනුනි. එෙහිදී මට නිින්ද ගියේද නැත. ආශ්වාස කිරීමට තරම් ලොකු වාත ධාරාවක් නැති නමුත් ප්‍රශ්වාස කිරීමටද වායුව අඩු බවක් දැනුනි. නමුත් මා නොදැනත්වම ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවී නිින්දෙන් අවදි වූ වාසේ දැනුනි. මෙම தત્ත්වය ගැන යමක් දැන ගැනීමට කැමැත්තිමි. ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර අමාමා නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි ගෞරවපූර්වකව ප්‍රාර්ථනා කරමි. මූල කර්මස්ථානයේට හුඟක් සමීප බලනකොට ඒක ක්‍රමයෙන් ගෙවිගෙන යන එක සාමාන්‍ය කොච්චර බණ අහලා තිබ්බත් යෝගාවචරයට දරහ ගන්න අමාරුයි. ඒක නිසා ඒ වෙලාවේදී පොඩි කෝල වීමක් වෙනවා, සැකයක් එනවා. ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා හිතෙනවා. කෙසේ නමුත් මේ වගේ දිගට ගියොත් එnde end end end ඒ සියුම් වීම වෙන්න වෙන්න කෙලස් අඩු වෙනවා භාවනාවේ සතිය වැඩිවීමක් වෙනවා ප්‍රතිපදාව ඉදිරියමක් වෙනවා නමුත් එවැනි தத்துவයටදී සැකයක් තියෙනවා ඒකට දඩුවම් කරන්න බෑ මොකද මේ මෙච්චර ලස්සනට ඉදිරියට යන බව තේරෙද්දි තව ප්‍රශ්න එනවා සැක එනවා ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ධර්ම සාකච්ඡා කරලා ඒ සැක දුරුවන් කරගෙන විශ්වාසයක් ඇති කරගෙන ওই සැක වලට ගියොත් වෙලාව නාස්ති වෙනවා දිගටම භවනාකරනද පස්සට යෑම ඉස්සරහට යෑම වගේ පෙන්ුණාට ඒක අරමුණේ සියුම් ස්වභාවය සහ ගොරෝසු භාවය වැඩි කිරීමේ වෙනසක් මිස භවනා පිටිපස්සට යෑමක් නෙවෙයි ඒ වගේම Tamange දුර්ලභමකුත් නෙවෙයි ඒ භවනාවේ ස්වરૂපය සියුම් උනාත් ගොරෝසු උනාත් දිගට සතිය පවත්නකොට යම් දවසක යෝගාවචරය තේරුම් ගනි අරමුණක සතිය පවත්වපු යෝගාවචරයා අරමුණක් නැතුවත් සතිය පවත්වන්න පුළුවන් බව තේරුම් ගන්නවා කියන එක ලොකු පිම්මක්. ඒකට යන්න තමයි මේ අරමුණ සියුම් කරමින් අරමුණ ගොරෝසු කරමින් සතිය පවත්වන්නේ. ලෑස්ති වෙලා යන්න කිසිම අරමුණක් නැතත් සතියෙන් ඉන්න පුළුවන් කියන එක තේරුම් ගත්තොත් ඒක රූප කර්මස්ථානයේ පිළිබඳ ලොකු දියුණුවක් විදිහට සලකන්න පුළුවන්. මට ප්‍රශ්න පහක් තියෙනවා දීර්ඝ ප්‍රශ්නිකුත් එක්ක. ගත ස්වාමින් වහන්සේ මෙතැනට පැමිණි අප ඔබ වහන්සේ දුටියේ බුදු පුතෙකුසේය. මේට අනුකම්පා කර පිළිතුරු දෙනසේක්වා. මේ මොහොතේ සතියෙන් ගත කළත් අපගේ නිවෙස්වල දරුවන් 4-5 දිනකට කෑකෝ ගාන අපි සතිය පවත්වන්නේ කෙසේද? අපි වයසට යනකම්ම දරුවෝ වෙනුවෙන් යුතුයම් කරනවා. සතිය පවත්වාගෙන ගෙදර වැඩ කටයුතු කර ගැනීමට ඔබ වහන්සේගෙන් අනුකම්පාවෙන් පිළිතුරක් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. පව්වනේ අර ගෙදර ඉන්න දරුවෝ මෙහෙට ගෙනල්ලා මෙහෙදිත් උන් එක රණ්ඩු. උන් උන්ගේ වැඩක් කරගෙන ඉන්න නාකියා මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා උන් බලන ඉන්නේ මට ස්තුති කරනවා යන් දැන් මේ නාකියෝ මෙහෙට ගෙන්නනවාට. දැන් උන්ට ඕන විදිහට කාලා ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ වගේම පණ ගැටෙනවා. දැන් ওই මගුල ඉවර කරලා ආය ආපුවම මල හොන්තු ආව ඔක්කොම අදින පටන් ගන්නවා. ඉතින් සමහරවට නොමේ මේ මුද්‍ර ගහන්න නැතුව ලියුම් එනවා. සාංශ දීර්ඝ භාවනා කරලා උගන්නන්න බැරිද කියලා මේ. මොකද ඔයගොල්ලෝ එනවට බයයි. අනේ කරුණා කරලා ওই දරුවන්ගේ වැඩ දරුවන්ට කරගන්න ආරින්න. ඒකට උන් අඩු ගන්න බීඩියක් බොන්න හරි සල්ලි ටිකක් දෙයි. මේ වුණා ඇඟිලි ගහනවා අයියෝ පව් මේ නාකින්ද වෙන වැඩක් නෑ නාකිච්චන්ට වෙන වැඩක් නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ දරුවෝ ආශ්‍රද ප්‍රසව කරන්නේ මම හිටියොත් විතරයි. අනේ උදේට ඉර නැගිනිරින් පායන්නේ මං ගෙදර හිටියොත් විතරයි. ඉර බහින්නේ බටහිරින් මං හිටියොත් විතරයි කියලා. අනේ පිස්සු මේකට ගොඩාක් පිසිද්ධ වෙන්නේ මේ කරදරකාරයෝ මෙහෙ ගෙනල්ලා තියාගෙන ඉන්නවට. වෙන්නමම account එකට සල්ලි යනවා. පොඩි උන් හරිය කැමති. කරුණා කරලා ඉන්න ඕගොල්ලෝ මැරිච්ච දවසට උන් දොඹ කෙලෙන් දොඹ තෙලෙන් කැවුම් බැඳලා කනවා. යන්නම් මල හොන්තුවා ඉවරයි. හොඳටම යනවා මල ගෙදරත් බලන්න ඇත්තටම මැරිලාද බලන්න බොරු කරනවද නැත්තම්. ඔය මල ගෙදර යනවා කියලා වෙන මොනට කියන්නේ. ඇත්තටම මැරිලා නම් සන්තෝෂෙන් අර මිනි පෙට්ටියට පස්තාන දකලා තියෙනවද? ඒ සද්ද එනකොට හරිය සතුටක් ඇති වෙනවා ආයෙ නැගිටින්නේ නැහැ මරුණත් තමයි. පස් ටිකක් දාලා. අනේ නිසා කරුණා කරලා අර දරුවන්න කන දෙයක් කන්න ඇරලා මේ ඉන්න ටිකේ භාවනා කරන්න අපා. මේ තියෙන සතියෙන් අර ගෙදර ඉන්නව මෙහෙට ගෙන්නගෙන තොවි. පව් කියලා හිතනවා බැඳපු යක්කු ගැන. <laughs> මට හරි සතුටක් තියෙනවා බැඳපු නැති එක ගැන. ඒව නැත්තම් මඩත් බෙදගෙන කල්පනා කරන්න වෙනවා. ලොකු පුතා මොකද කරන්නේ? ඊගාව දුව කොහමද? ඒ වගේ බන්ධනයක් නම් ආය වෙන කොහයක්වත් නැහැ. අනේ කරුණා කරලා දන්න කියන එක්කෙනෙකුට ওই වැඩේ නම් කරන්න දෙන්න එපා. කරුණා කරලා උන්ගේ කරන වැඩක් කරගන්න අරින්න. ඒ නිසා මෙහි ආපු වෙලාවේ දෙන දෙයක් කාලා කරුණා කරලා මම දැන් මෙතන ඉන්නවා මිසක් මම දැන් ගෙදර එහෙම නැත්නම් මම නේ දරුවෝ කොහෙද එතන කොතනද ඊයේ මේ කරනවා කියලා කියන්නේ කක්ක තමයි. ඉතින් කරුණා කළ පිසු කරගන්න චිත්තක්ෂණ චිත්තක්ෂණ කොට දාගන්න. මම දැන් මෙතන ඉන්නවනම් ඕක ඉන්න බෑ. ඕක ආවනම් මම දැන් මෙතන නෑ. ඒක ඒකේ පිළිබඳ කතා දෙකක් නෑ. ඔය කියන හැම වෙලාවකම මම දැන් මෙතන නෑ. මම දැන් මෙතන ඉන්නේ කිසිම කිසිම කෙනෙකුට කිසිම වෙලාවක ওই අදහස ඉන්නෙත් නෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආධුනිකෙක් මේ ආනාපාන සති භාවනාව කර්මස්ථානයේ වැඩිීමේදී පස් 6 වරක් පමණක් සීයෙන් යුතුව ඒ වැඩිවීමට හැකි විය. ශාරීරික වේදනා සහ නිදිමත ගතිය එයට බාධා කරන බව වැටහිණි. නැවත යොමු වීමට කඩින් තිබූ හානි විය. ඇතැම් අවස්ථාවලදී සීයෙන් හුස්ම වාර ගැනෙන ආකාරය මිනිත්තු 5ක් පමණ බලා සිටීමට හැකි විය. හුස්ම වාර දෙස මූල මුල මැද අග ලෙස බැලීමෙන් සිතුවිලි ගලා යාම වැළැක්වීමට වඩාත් පහසු වන බවක් මට දැන් දැන් දැනේ. ඇතම් අවස්ථාවල බාහිර අරමුණවල සිත හැපීම පිළිබඳ මා තුළම තරහක් වැනි හැඟීමක් උපදින අතරම ආශ්වාස ප්‍රශ්වාස වාර කීපයක් මුල මැද අග සහිතව දුටු විට සිත තුළ ආලෝකයක් සතුටක් වැනි හැඟීමක් දැනේ. සක්මන් භාවනාව වඩා සිත සමාධිගත කරගන්නට මට උදව් වන බව දැනේ. එදීද පියවර මුල මැද අග යන්න සිටීමෙන් සිත විසිරී යාම වැළැක්වීමට හේතු විය. වාර 30ක් පමණ සිත අරමුණෙහි බැලීමට හැකියාව ලැබුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා යන මග කොතෙක් නිවැරදිද? මා කෙරේ කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේගේ නිවරාණ අවබෝධය පිණිසෝ මේ කුසල් හේතු වේවා. යම් ප්‍රමාණයකට අරමුණ මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක වැඩෙනවා දන්නවනම් අපි අර මුලින් සාකච්ඡා කරපු කාරණා පිට ගියේ හිත නැවත එන එක. ඔය යන්න අරින්න ගිහිල්ලා ආපහු එන එකට ටෝච් එක ගහලා බලන්න. අවධානය යොමු කරලා බලන්න. එතකොට තේරෙන්න පටන් අරගන්නේ අරමුණේ එක දිගට හිත පවත්තන එකත් එක ලොකු දෙයක්. ඒ වගේම පිට ගියේ දේ ආපහු අරමුණට ගන්න එකත් ඒ වගේම දක්ෂකමක්. මම හිතනවා ඒකට වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පිට කියන්නේ ගැන පශ්චාත්තාප වෙන්නේ නැතුව තරහ වෙන්නේ නැතුව පිට යන්නේ නැතුව ආපහු එන්නේ නැහනේ. එනේන ගැන මට බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පිට ගියාවයි ආපහු එන එකයි මට බලන්න තියෙන එක කියලා ආකල්ප වෙනසක් ඇති කර ගන්න බලන්න. එතකොට ලොකු පිම්මක් පයින්. ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මට සක්මන් භාවනාවේදී හොඳ 100න් පියවර 15ක් විතර යනකොට පපුව රෙදෙනවා. වම් කකුලේ පතුල රෙදෙනවා. පරයන්කේ වාඩි වෙලා ඉන්නකොට වම් පැත්ත උරේස උඩ පිච්චෙනවා වගේ දැනෙනවා. ඔළුව හිර වැටෙනවා. මට තේරුම් කරලා දෙන්න. ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී නිවන් සම්පත් ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ කාන්තේම හිතට හිත කයට ඇවිල්ලා තියෙනවා. සතිය පිහිටවලා තියෙනවා. නෝ සතිය පිහිටුවාට අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි මේකේ පේන්න තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දුකම තමයි. ඒක නිසායි අපි ගෙදර ඉන්නකොට සතියේ ගන්නෙ නැත්තේ. මොකද ගත්තාම දුකනේ පේන්න තියෙන්නේ. ඒ නිසා පත්තර බලනවා, ටෙලිවිෂන් බලනවා, අරයත් එක්ක මෙයත් එක්ක කතා කර කර ඉන්නේ. හිත ගත්තොත් මේක වෙන පින්නන දෙයක් නැහැ. ඒ නිසා දැන් සතිය පිහිටවලා තියෙන්නේ මේ තොරතුරු වලට සාදර වෙන්න. මේකට සාදර වෙන්න නැති දුක සත්‍ය අවබෝධ කරන්න බෑ. සාදර වෙලා මේක දිහා බැලුවොත් ඔච්ච වැඩි දුක් අපි විඳලා තියෙනවා. ඕකට ඔච්චර කේන්ද්‍රී ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේවා සීලයක පාඩුවක් පරණ කර්මයක් නැත්නම් කාලකන්නිකමක් කියලා බලන්නේ නැතුව දැන් සතිය පිහිටවල තියෙන්නේ මට මේ පේන්නේ සතිය ආලෝකයේ යටතේ කියලා සාදර වෙලා බලනද ඒතරුකේ නපුරත් අඩුයි ඒ වගේම අදිෂ්ඨාන ශක්තියෙන් වැඩි වෙලාවක් මේ කාගෙන ඉන්න පුළුවන් වෙනවා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ සතිය පිහිටුනත් එක්කම එන මූලික සුබ ලකුණ විදිහට අවසරයි ගරු ගරුතර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදෙන විට යටිපතුල් පොළොවට හොඳින් ස්පර්ශ වන බව දැනේ. එවිට මම ඒ දෙසට සිත යොමු කරමින් වේදනාවක් යයි මෙනෙහි කරමි. ඉන ප්‍රදේශයේ සිට විලුඹ දක්වා මස් පිඩුවල තද තෙරපෙන ස්වභාවයක් දැනුනි. එවිට මට වැටහුනේ එය පටවි ධාතුව බවයි. තද ස්වභාවයෙන් දිගින් දිගටම සක්මන් කරන විට පවතී. මේ ස්වභාවය මට පහදා දෙනමින් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් චිර ජීවනයත් ලැබ ගෞතම බුදු ශාසනයේදීම නිවන් සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පෙරුවන් සරණයි. ඔය ඉස්සල ප්‍රශ්නට වැඩිය මේක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ වැටෙන දේවල් ධාතු වශයෙන් දකින්න පටන් ගත්තා. ඒ කියන්නේ මේක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් වශයෙන් ඒත් දෙවෙනියට লীලා දැන් මේ කියූපේක එකනට තාම සැකයක් තියෙනවා. ඒක නිසා මේක හොඳට තව උද්දීපනය වෙලා ගොජ මේ බත්තලියක් උතුරලකට ගොජ දාගෙන ඉන්නා වගේ කිරි හැඩියක් පැහැනකොට ගොජ දාගෙන ඉන්නා වගේ මේ ධාතුන් මෙන්න හුතුවට සමීපව උත්සන්නව ආසන්නව පැහෙන්න අරින්ද එතකොට භාවනායේ ලොකු භාවනා විසින් භාවනා ගැම්ම ගන්න හදනවා ඉතින් ඒකට ටික ටික ඉස්සරහට යන කතා තමයි මේ ඇහෙන්නේ නිර්වන් සර්ණයි ගෞණීය අතිපූජනීය ස්වාමින් වහන්සේ භාවනාවෙන් අත්දකින අත්දකින දේ භාවනාවෙන් නැගී සිටිවිට අමතක වන ස්වභාව ඇති බැවින් සමහර දේවල් වැරදි යතොත් මට සමාවදී තේරුම් කර දෙන්න දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පළවෙනි කොටස සක්මන් භාවනාව වම දකුණ වම දකුණ වම දකුණ යයි පාය තබමින් සක්මන් කරන විට වම් පාය තබන විට වම් පාය පොළවේ හැපෙන බව දැනුණා. දකුණු පාය තබන විට දකුණු පාය පොළවේ හැපෙන බව දැනුණා. වම දකුණ හැපෙන බව දැනගත්තාම සක්මන දිගින් දිගට වැඩිවීමෙන් පියවර 10ක් විතර යන විට යටිපතුලේ දැවීමක් ඇති වුණා. තව විටක සීතලක් යටිපතුලේ ඇති වුණා. ඒ ගණන් නොගෙන සක්මන් කළා. ඉන්පසු වම ඔසවනවා, තබනවා, දකුණ ඔසවනවා, තබනවා කියා දැනුණා. එසේ 10 පාරක් පමණ සක්මන් කරන විට වම් පාය ඔසවනවා සමගම මුළු කකුලම ඇදීගෙන ගිහින් පාය බිම හැපෙන බව දැනුණා. දකුණු පාය ඔසවනවා සමගම මුළු කකුලම ඇදීගෙන ගිහින් පාය බිම හැපෙනා බව දැනුණා. දොළොස් පාරක් පමණ සක්මන් කරන විට ඉනින් පහළ කකුල් දෙකම වේදනාවක් හටගත්තා. ඒ ගණන් නොගෙන සක්මන් කරන විට එසේ දිගින් දිගටම සක්මන් කරන විට කකුල් දෙක ඉක්මනින් මාරු වෙන විට ඉක්මනින් සක්මන් කරන විට සිත කකුල් දෙකට මාරුවෙන් මාරුට යොමු වෙමින් සතිය පිහිටුණා. සක්මන් කර ඒ සතියෙන්ම පරයන්ක භාවනාවට ගියා. පරයන්ක භාවනාව පරයන්ක භාවනාවට වාඩි වී සිටන ඉරියව්ව දෙස හොඳින් බලා සිටීමෙන් කකුල් කැක්කුම් කොන්ද කැක්කුම් ඇති නොවන ආකාරයට කය ඍජුව තබාගෙන ඉඳගෙන සිටන පරයන්කයේ දෙස බලා වරන් ඇතුළේ සිය සතිය පිටුවා ගතිමි. ඒ සතියෙන් නාසිකාග්‍රේ ඉබේ ඉහළ පහළ යන හුස්ම රැල්ල දෙස බලා සිටීමේ සුලන් රැල්ල නාසිකාග්‍රේ වැඩි ඉහළට යන විට ආශ්වාසය යනුවෙන්ද ශිලං රැල්ල පහළට ඇවිත් නාසිකාග්‍රේ වැඩි නතරවන විට ප්‍රශ්වාසය අනුවෙන්ද මෙනෙහි කෙලිමි. ආශ්වාස ප්‍රශ්වාස හොඳින් දැනගෙනම ඒ දෙස බලා සිටන විට ආශ්වාසයේ දිග බව දැනුණා. ප්‍රශ්වාස කරන විට ප්‍රශ්වාසයේ දිග බව දැනුණා. ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ දිගයි යනුවෙන් දහසරක් විතර මෙනෙහි කරන විට කකුලේ හිමින් වේදනාවක් ඇති වැඩි වුණා. මම ඒ ගැන නොසිතාම නැවත භාවනාවට සිත යොමු කළා. එවිට ආශ්වාසයේ කෙටි බව දැනුණා. ප්‍රශ්වාසයත් කෙටි බව දැනුණා. එසේ දිගට මෙනෙහි කරන විට කොන්ද දිගට කැක්කුම හැදුනා. ඒ ගැන නොසිතා දිගටම භාවනාව කරගෙන යන විට මූණේ කූඹි නලියනවා දැනුණා. ඒ ගැනත් නොසිතා සිටන විට එය නැති වී ගියා. නැවත ආශ්වාස ප්‍රශ්වාස බලාගෙන සිටන විට ඉක්මනින් ආශ්වාස කෙටි බවත් ප්‍රශ්වාස කෙටි බවත් දැනුණා. එසේ දිගටම කෙටි බව දැනගෙනම හුලන් රැල්ල දිහා බලා සිටන විට සිත එක්තැන් වී සතිය පිහිටුණා. එවිටම සිතේ සටහන් වී තිබූ කෙනෙක් පිළිබඳව පොඩි ද්වේෂයක් ඇති වුණා. අනේ ද්වේෂයක් ඇති වුණා නේද යනුවෙන් සිතුණා. ඒ සමගම එයට යන්න හැර නැවත ආශ්වාසයට ප්‍රශ්වාසයට සිත යොමු කළා. ඒ සමගම සිත එක්තැන් වී සතිය පිහිටුණා. ඒ උතුම් සතියෙන්ම ඉක්මනින්ම ඇති වෙන නැති වෙන ආශ්වාසය දිහා ප්‍රශ්වාස දිහා බලාගෙන සිටන විට ඒ සමගම සිතක් ඇතිවන නැතිවන ආකාරය දැක්කා. ඒ ආකාරයෙන් විනාඩි 10ක් පමණ දැනීමෙන්ම දකිමින් සිටන විට සුළං රැල්ල නැත්තටම නැති වී ගියා. ඒ සමගම සිතත් නැත්තටම නැති වී ගියා. ඒ සමගම සංඥාවක් වේදනාවක් නැති හිස් බව දැක්කා. ඒ සමගම මද ආලෝකයක් විහිදුණා. සංඥා වේදනා නැති Nirodhe අවබෝධයෙන්ම අත්දැක්කා. Nirodha සුවයෙන් විනාඩි 20ක් පමණ කාලය ගත කළා. තෙරුවන් සරණයි. මේ වගේ මට විනිශ්චයකට එන්න අමාරුයි. නමුත් ඉදිරියට යන හිතක ලකුණු තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ඒක පටන් ගන්න බොහොම අමාරුයි. ගැම්ම ගන්න බොහොම අමාරුයි. ඊට පස්සේ ඒක ස්වභාවයෙන් දිගට වැඩනවා. එතකොට කාලසටහන කඩා ගන්න නැතුව දිගට භවනා කරන්න. එතන එතන දකින්න දේවල් ගැන එච්චරම හිත කරදර ගන්නත් එපා, සැක කරන්නත් එපා. අත්‍යවශ්‍ය දේ තමයි නිතිපතා පරියංග සක්මන කරන්න. එතකොට ඒකේ ඇතුළෙන්ම පුදුම ගුණයක් එන්න පටන් ගන්නවා. ඉතින් අද දවසේ ඊයේ දවසෙත් එක බැලුවොත් පෙර දවසේ එක බැලුවොත් ඉදිරිපත් වෙන තොරතුරු වල ගොඩක් ඒ සාරමණ්ඩි වැඩි අධ්‍යක්ීම් පවුල වැඩි ඉදිරිපත් කිරීම හොඳයි. ඒ නිසා මේ ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අරගෙන තිනවා අපේ පැයකමාරක විතර කාලයක්. ඒක නිසා අපි 3යි කාල වෙනකන් සක්මන සඳහා ගත කරනවා කියලා මම යෝජනා කරනවා. ඊට පස්සේ අපිට 3යි කාලේ ඉඳලා 4යි කාල වෙනකන් පරියන්කේ කරන්න පුළුවන්. ඊට පස්සේ 5ට බණ පටන් ගන්න පුළුවන් නැත්නම් අපට නැවත පරියන්කට යන්න ඉස්සෙල්ලා ලැබෙන කාලය අඩුයි ඒ නිසා මම රජී මහත්තයාට මතක් කරනවා 3යි කහලට gediya ගහන්න සංවිධානයක් කරන්න. ශිළු දිනාටම තෙරුවන් සරණයි.